අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ගරුතර ස්වාමීන් වහන්සේලා ඇතුළු හැමගින් අවසරයි පෙරේද ප්‍රශ්න 6කුයි ඊයේ ප්‍රශ්න 11කුයි අද ප්‍රශ්න 19කුයි තියෙනවා පෙරේද ප්‍රශ්න 6ක් වෙලා එහෙම අයම තමයි හමුදුරනේ තුනයි තුනයි කියලා කියනවා වට්ට හොඳට මතකයි මේ එවෙලෙම ලියලා තිබ්බම. හරි හරි කමන්නේවා බෝ වෙලා තියෙන කමන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ ධර්මදේශනයේ අවසානයේදී ඔබ වහන්සේ විසින් නිවන් අවබෝධ කරගත හැක්කේ භාවනාවේ අත්දැකීම් එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කිරීමෙන් බව පැවසුවා. මේ තවදුරටත් අපහට නිදර්ශනයක් මගින් පෙන්විය හැකි නම් ඊතා අගේ කොට සැලකමි. එමෙන්ම ද්‍රව්‍ය සහ අද්‍රව්‍ය යන මෙයින් ඔබ වහන්සේගේ ගුරු හාමුදුරුවන් විසින් ලියන ලදයි රචිතයක් ගැන කීවා. එය අපහට බලා ගැනීමට ක්‍රමයක් තියෙනවාද? අපහට භාවනා කිරීමේදී ශබ්ද හෝ රූපයක් අරමුණු වූ විට අපහට ඒ සැනින්ම එය හැඳින නැවත මූල කර්මස්ථානයට ආ හැකිය. නමුත් මනෝද්වාරයට අරමුණක් ආවිතදී අපහට එය හඳුනා ආ විටදී අප එය හඳුනාගන්නේ ඒ ඔස්සේ බොහෝ දුර ගිය පසුයි. මේ දෙක මෙලෙස දෙවිධයකට වීමට හේතුවක් තිබේද? නැතිනම් සිතවිලි ප්‍රවාහයක් වීමට කලින් එය මුලින්ම අල්ලාගෙන හඳුනා ගැනීමට ප්‍රයෝගයක් වේද? තෙරුවන් සරණයි. ඔකේ සර්වචන්නාංශගේ ප්‍රකාශයක් තියෙන හැම සතිපට්ඨාන පර්වයක් පිටිපස්සෙම ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති තමන් තමන්ගේ දෙතිස් කුණපේ දැක්කනම් නැත්නම් දහස් බණස්කාරය දැක්කනම් තමන් ඉස්සරහින් එක්කනාගෙත් ඒකමයි කියලා බහිද්ධා වැළුවේ නැත්නම් අජ්ජත්ත බහිද්ධා සම්බන්ධතාවය ගන්න බෑ ඒ නිසා අපි කොත් මොකක් භාවනා කරත් ඒක ලෝකයේත් එක ගැලපෙන්න ඒක තමයි පළවෙනි එක දෙවෙනි එක ලොකු සාංශිකේ පොත සමත විදර්ශනා භාවනා මාර්ගේ මම පැවිදි වෙන්න ඉස්සලා ගිහි කාලෙත් ඒක නැවත මුද්‍රණයක් කරා. ඉතින් නිසන්වනේ සම්බන්ධයක් තියෙනවා කාට හරි මේ පොත ලියලා ගෙන්න ගන්න පුළුවන්. ඒකේ අවසාන කොටස තියෙනවා නිෂ්කාශනය කියලා. නිෂ්කාශනය කියලා chapter එකක්. ඒකේ තමයි තියෙන්නේ ද්‍රව්‍ය සහ ද්‍රව්‍ය තුන්වෙනි කොටස. අපි හැම වෙලාවෙම ওই ගැඹුරු කොටස අවබෝධ කරන්නේ රූප ද්‍රව්‍ය හරහා. ඒ රූප හරහා විස්තර කරනකොට ওই නාම ධර්ම තේරෙනවා. නැත්නම් සද්දයකින් පුරුදු කරලා යනකොට මනෝද්වාරේ වැඩ තේරෙනවා. ඉස්සලා අපි තේරෙන ටික හොඳට පුරුදු කරා. පුරුදු කරනකොට ඊට සියුම් දේවල් වලට ඒක යොමු කරන ඒක ඕපනයික ගුණයක්. ඒ නිසා සියුම් දේවල් දැන් වැටෙන්නේ නැතුවට කමන්නේ වැටහෙන දේවල් ටික තව තවත් වශී කරගන්න. එතකොට අරවට එමීට වෙලා වෙනකොට මෝරනකොට හැදිරෙනවා. අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානය හුස්ම ඉහළ පහළ යෑම සියුම් හුස්මෙන් ආරම්භ වී එම හුස්ම සංඥාව ගෙවුන තැන අත්විඳින ගැඹුරු ශූන්‍යතාවයත් වරහන් තුල සංඥා චේතනා නොදැනෙන සියුම් හුස්ම තිබෙන විට ශරීර අභ්‍යන්තරයේ තව කෙනෙක් හුස්ම හුස්ම ගන්නා බවත් වරහන් තුල දිත්ත ස්වභාවයක් ශරීරයේ පරයන්කේදී ඉදිරියට නැමෙන බවත් කලින් වාර්තාවේ සඳහන් කළ අතර ඒ සඳහා ඔබ වහන්සේ දුන් උපදෙස් ඉතා ගෞරවයෙන් පිළිපැදිමි. කලින් මුහුණේ යම් තැනක සිනිඳුවට දැනුණු අංශුමෙන් ඉතා කුඩා චලන දැන් වැඩියෙන් දැනේ. හිස මුදුන් හිස මුදුනත මෙසේ කුඩා ভাইබ්‍රේෂන්ස් සිනිදු චලන ඇතිවීමෙන් පසු ඇතිවීමෙන් පසුව එය සුලියක් වාගේ හිස ඇතුලේ කැරකුණි. පසුව මුළු ශරීරයේද එසේ චලන ඇති වී සුලියක් මෙන් කැරකී ගිය අතර මාගේ හිසත් කයත් කැරකෙන ආකාරයක් මට දැනුනි. කලබල නොවි ඒ දෙස බලා සිටියෙමි. පසුව පරයන්ක කීපයකම මෙසේ මුළු ශරීරය පුරාම මේ ඊතා සිනිදු චලන දැන්නේ. එය නව අත්දැකීමකි. මුළු ශරීරයේම මෙසේ කුඩා කුඩා චලන විඳීම කුඩා කුඩා චලනයන් විඳීම මීට කලින් මෙසේ ප්‍රබල ලෙස නොදැනී තිබිනි. බොහෝ විට පරයන්කේ අවසන් වන තුරාම මේ අත්දැකීම දැනේ. ඒ සමගම රස්ණය දවන ගතියද දැනේ. මුහුණ කසන ගතියද වේ. තවත් සමහර හුස්ම සියුම් වී සංසිඳීගෙන යන වේලාවක සුදු මීදුම් පටලයක් වැනි යමක් දිස්වේ. පරණ මතක අමතක වී තිබුණු මතක සටහන් කලල රූප නොඑක් දේ පෙනිපෙනී නොපෙනී යයි. එන සෑම දෙයක්ම වෙන්න දී බලාගෙන හිඳීමට දැන් බොහෝ දුරට පුළුවන්. සිතවිලි පිළිබඳ තැකීමක්ද නොවේ. ඒ තුලත් සතිමත් වේ. සිතවිල්ලක් සමග හිත පිට යාමේදී සැනින් ඒ දැනගත හැකි වේ. ইහත අත්දැකීම් ගැනත් මාගේ භාවනාවේ ඉදිරි දියුණුව සඳහා ඔබ වහන්සේගෙන් ගෞරවපූර්වක උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය පතමි. ත්වන් සරණයි. ඇත්තටම භාවනා නොකරත් ඔක්කොම පේනවා අපිට. ඒක පේන්නේ මුස්පේන්තුවක් විදියට. බලුවමනයක් විදියට. ඒ නිසා අපි ඒක නොදකින්න ටෙලිවිෂන් බලනවා, පත්තර බලනවා, මොනවා හරි ඉතිර දෙයක් බලනවා. භාවනාදී අපි පුරුදු වෙනවා ටික ටික මේක හුරු කරගන්න. මොකද දුක්ඛ සත්‍ය වැටහෙන්නේ ඊලනට්ටෝ, සන්තාපනට්ටෝ, විපරිණාමට්ටෝ, සංකතට්ටෝ. මේ විපරිණාමේ. මේක කොහෙල බලුවමනයක් වගේ. මේක මේ මේ ගොජ්ජ දානවා වගේ. මේක නිකන් මේ පනුරිත්තක් වගේ. නලියනවා මේක බලන්න විතර අපි අකමැති නෑ මොකේටවත්. භාවනාවේ ලෑස්තිලා ගියාම හිටගෙන හිටියත් ඕක තියෙන ඔළුවෙත් තියෙන කඳෙත් තියෙන කොහෙත් තියෙන. ඒ නිසා මේ ලෑස්තිය තමයි කියන්නේ ආත්ම විශ්වාසය කියලා. මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න කැමැත්ත. නැත්නම් ඉපදිලා තියෙන දුක්ඛ සත්‍ය තමයි. මෙතෙක් කෙරුවේක නොදකින් නොපතන් කියලා මොනවා හරි එකක් බලපලයි. මේක කාටවත් වළක්වන්න පුළුවන් එකක් නෙවෙයි. වළක්වන්නේ මෝහය නිසා. වළක්වන්නේ තෘෂ්ණා නිසෙට ස්ථිර දෙයක් දිහා බලපලයි. මේක බලන්න වාඩි වෙන්න භාවනා කරනකොට ඉඳගත්තම ඔක තමයි පේන්නේ. නැත්නම් තනකොළ නිල්ලක බුදියා ගන්න උඩු බැලිය අතට අහස දිහා බලන මොනවද පේන්නේ කියලා ඔක්කොම නලියන. මොනවා නලියනද හොයන්න බෑ. එක එකක්වත් මම දැකලා නැහැ කියන පොතක් ලියනවා. අහසේ පියාඹන පීරිසයක් ගියොත් නම් පොත් ලියනවා. යහවන පීරිසයක් නැති වෙලාවට වැඩේ තියෙන්නේ. හැම දෙකම නැලියනවා. මේක විතර බය. මේක විතර මුස්පේන්තු. මේක විතර නොදකින් කියන දෙයක් නැති නිසා අපි රාමු වෙල්ලාගෙන ඉන්නවා. එක එක දේවල් එල්ලගෙන ඉස්තර දේවල් දිහා බල බල මේක බලන්න යන්න. ඕක බලන්න එච්චර මැජික් ඕනේ නැහැ. චීන කන්නාඩි ඕනෙත් නැහැ. භාවනාවක් ඕනෙත් නැහැ. හැබැයි සද්දාව ඕනේ. භාවනාදී මේක නොක් වලක්කන්න බැරි විදිහට පෙන්නකොට අඩේ මේකද කියපු දවසේ ඔන්න අනිත්‍ය වැටුණයි කියනවා. මේක අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ ඒ නිසා මේක විවිධ නිදර්ශන මාර්ගයෙන් රූපක මාර්ගයෙන් විවිධ විදිහට පේනවා. අපේ තියෙන හැම ඥානයක් උත්සාහ කරන එක නොදකින්ද. නොදක මොකක් හරි ස්ථිර දෙයක් කිල්ලනවා. ඒක නිසා සංඥාව බලන්න මේ නිත්‍ය සංඥා වෙනුවට නිකමට යන්න අනිත්‍ය සංඥාව අරගෙන ඔය වගේ පොත් ලියත හැකි ඒ හැම එකක්ම ආධුනිකයෙකුට ලොකු ධෛර්යයක් ඇති කරලා දෙනවා. මොකද අපි සංසාරේ මෙච්චර කාලයක් මේක මගේ ඇරියානේ. මේක නොදකින්න කටයුතු කරන්නේ ඒකට වෙන්නේ නැහැ. ඒ නිසා වැඩිපුර විස්තර ඕනේ මේක යම් විදිහකට දෙවේලේ පේන විදිහට ජීවත් වුණොත් ඒ මනුස්සයන් කවදාකවත් ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, මානයක්, කෙලෙසක් එන්නේ නැහැ. මොකද මේ මොන මේ බලුවමනේ මොන ඊර්ෂ්‍යාවද? මේකට මොන මාන්නකාරකමක්ද? බලුවමනයක් නොකර ගන්න ඕනේ මාන්නය තියෙන්නේ. ඒක තමයි අවිද්‍යාව කියලා. ඒ නිසා මේක අවිද්‍යාව ඇතැ ලෝක දිහා බැලුවනම් එච්චර නටන්න දෙයක් නැහැ. අවුරුදු 6යි, 5යි, 3යි, 2යි, 1යි, භාගයයි, මාස 5යි, මාස 4යි, අඩුලන්සුර කියලා බුදුරජාණන් කියන උද්දී කියෝ තැන්දෑ බලන්න පුළුවන් කියලා. බැලුවට මොකද මේක භාවනාවක් කියලා බාරගන්න. ඒගොල්ලෝ හිතන්නේ මේ රස කහා පාට එලියක් ඉන්නෝනේ. උඩට යන ඉනිමකක් තියෙන්න ඕනේ සතු පාට එකක්. ඒක උඩ දිවි ලෝකයක් තියෙන ඕන්නේ. ඇඳගෙන තියෙන දේවල්. අවසරයි ස්වාමින් වහන්ස. ආනාපාන සතිය නාසයාගට දැනෙන ගතිය වැඩි වී ඇති අතර නාසය අග වඩා සංවේදී වී ඇතයි සිතමි. සක්මනද පෙරට වඩා වැඩි පියවර ගණනක් වීරයෙන් යන විට සතිමත්ව යා හැකිය. පළමු දිනේදී පරයන්කේ පැයකට ආසන්න ප්‍රමාණයක් සිටිය හැකියවද තුන්වන හතරවන දිනේ වන විට එය ඊට වේදනාකාරී විය. විනාඩි 10කට වඩා ඉරියව්ව මාරු නොකර සිටිය නොහැකි විය. එම නිසා පරයන්ක භාවනාව එතරම් ප්‍රිය නොවිය. බලාපොරොත්තු සහගතව එක කුෂන් එකක් මතම ඉරියව්ව මාරු කරමින් බිම වාඩි වී සිටි අතර අද වන විට එය යහපත් වී ඇත. පැයක් පමණ වැඩි වේදනාවකින් තොරව ඉරියව් මාරු නොකර සිටිය හැකිය. මගේ ගැටලුව වන්නේ ඊයේ සහ අද වන විට ඉන ටෝකින් ගතිය අධික වීමයි. එය සතිමත් බව වැඩිවීම නිසා දැනීම වැඩි වූාට අමතරව ඉන ටෝක් කරන ගතියද වැඩි වී ඇත. බොහෝ වේලා මේ දිගේ යන බවක්ද දුටුමි. දිතිමි. පසුතැවීමක් නැතත් මේන් මිදී ඉදිරියට යාමට උපදෙසක් පතමි. තෙරුවන් සරණයි. ඔය මේකට ඉතින් සක්මන් භාවනාව ඍජු උත්තරයක් දෙනවා. පරියංකේදී උක උනාට රක්මණියට විකල්පාකල්ප දෙයක් දෙනවා. වේදනක් නැහැ. ඉන ටෝක්යක් අච්චර දුර දිග යන්නේ මේ විදිහට අපි හැම වෙලාවෙදීම මොකක් හරි එකක් එක වෙලාවට මතුවෙනවා. එතකොට විකල්පයක් එක කටයුතු කරමින් ඔය ඔකේ දඟලලා උද්දීපන වෙනලා උත්තර හොයන්න යන්න. ඔක ටික වෙලා ගියද ඔක්කොම නැතිලා යනවා. හිතා ගන්න බෑ. ඒ වගේ තමයි ඒක වෙනකම් බබාට ටිට් එක දීලා බබා නලවන්න ඕනේ. යා රබර් සූප දුර්ම වැඩි ඌ ඌට වෙන්නේ කිරියාවි. ඌ බුචු බුචු උර උර ඉන්නවා ඉතින් ඉන්න මේ අම්මගේ තනිය කියලා පිස්සු. රබර් සූප්පු දෙන්නේ. එතකොට ටිකක් අම්මාවට පස්සේ කියලා ඕන බීපන් කියලා දෙනවා. ඒගොල්ලේ ඒ වෙලාවට සක්මන දෙනවා. අර මුල් හරියදී අර නාසිකාග්‍රේ වේදනාව වැඩි වෙනකොට මට ඒක දවසක් හිතුණා මගේ නහයත් බලංගොඩ ආනන්දමච්චාමරගේ නහය වගේද කියලා. ඒක එළියට එනවා පේනවා මට දැන් ටික ටික. වැවි වැවි එනවා වගේ තේනවා ඒ තරම්ම මේ තඩිස්සෙලා. අන්තිම වයසේනකොට ස්වාමීන් වහන්සේ කිව්වලු ඔපරේෂන් කරන්න ඒ ස්වාමීන් වහන්සේ ඕනේ නැහැ. නහය මේ ලොකු වෙලා. නිකන් සාමාන්‍ය ගෝලයක් වගේ ඉන්න පටන් ගත්තා. මටත් හිතුණා මටත් ඒ වගේ වෙයිද කියලා. ඒ වගේ විකාර වෙනවා. ඕවට ගියොත් ප්ලාස්ටික් සර්ජරි කරාගෙන හරි මේ කරද හැකි ප්‍රශ්නයක් නැහැ. නැතුව හිටියත් නිකම්ම නැහැ තමයි යන්නේ. ගරු ස්වාමින් වහන්ස මාගේ භාවනා අරමුණ පිම්බීම හැකිලීමයි. සක්මණෙන් නැති කරගන්නා සමාධිය සමග පරියංකේ වාඩි වී ටික වේලාවකින්ම පිම්බීම හැකිලීම ඊතා සිවුම් වේ. ටික වේලාවකින් පිම්වීම හැකිලිම නොපෙනී යයි. මොහොතකින් යම් සිතවිල්ලක් පැමිණ එය දැනගත් විට නැවත පිම්වීම හැකිලිම පැමිණේ. හැකිලීමට පැමිණේ. පසු තැවිල්ලක් නැත. මේ එක පරියන්කයකදී බොහෝ වාර ගණක් සිදුවේ. ශූන්‍යතාවයේ මොහොතකට අත්දැක්කත් එය වැඩි වේලාවක් පවතින්නේ නැත. මේ බොහෝ කලක සිට මාගේ තියෙන අත්දැකීමයි. කෙසේ වෙතත් දිනපතා පුරුද්දක් හැටියට නිති නිති කාලසටහනක් අනුව පෑ 4 5ක් භාවනාවේ යෙදෙමි. එදිනෙදා වැඩ සතියෙන් කිරීමට උත්සාහ කරයි. ලාභයක් හෝ තරහක් හිතට ආ විට වැඩි වේලාවක් නොගොස් එය දැනගනී. ලෝභයක් හෝ තරහක් සිතට ඇතිවන කෙලෙස් වල බොහෝ අඩුවක් දකින්නට ඇත. භාවනාව තවදුරටත් පවත්වා ගැනීමට උපදෙසක් පතමි. ඔබ වහන්සේට මේ අත්භවයේම නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට ලැබේවා. තෙරුවන් සරණයි. දැන් මේ ලියන එකනා කියනවා දවසට කොහොමද පැය 4ක් 5ක් භාවනා කරනවා කියලා. ඇත්තටම පැවිදි ජීවිතයක් ගත කරලා මට සමහරලාට හම්බෙන්නේ පැය 3-4ක් භාවනා කරන්න. සමහරලාට ඇත්තෙම නැහැ. ඒ නිසා හිතාගන්න අපි වගේ කෙනෙකුට මෙහෙම පැය 3-4ක් භාවනා කරන්න හම්බුණා. උත්තර මොකුත් එපා. බුදුහමතුරු කොච්චරක් අපිට ජීවිතේට බලපාලා තියෙනවද කියලා. ඉතින් ඒකට වගේ සමහරලාට බලාපොරොත්තු දේවල් ඉෂ්ට වෙයි. නමුත් ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙලා පැය 4ක් 5ක් කරනවට වැඩිය බලාපොරොත්තු ඉෂ්ට නොවෙද්දී පැය 4ක් 5ක් කරන එක තමයි සද්දාව කියන්නේ. ඒක තමයි කියන්නේ ගත්ත වරේ ගත්ත දේ අරගෙන යනවා. ඒකට අපිට මොන જાති ආවත් අපි අර ගත්ත අල්ලගත් එක. ලොකු සංසි ලියනවා ඒ පොතේ ලියනකොට කියනවා දවසකට පැයක් කරනවා නම් අදිස්ථාන කරලා වාඩි වෙන්නේ කියලා කියනවා මම මේ පැය මගේ විවේකයට ගත්ත පැය ඕනේ වගේ කීමක් ඉතුරු ටික කරනවා කියලා. සමහරලාට ඔක්කොමත් කරද්දී පැයක් දී ගන්න බැරිලු. මොනව හරි බාධාවක්. එතකොට හිතා ගන්නවා අඩු ගන්න පැය බැරි නම් සංකේත විදිහට පැය භාගයක් හරි කරනවා කියලා. ඒකල ඉවරලා අදිෂ්ඨාන කරනවා හෙට මීටත් එක අල්ලලා කරනවා කියලා. සමහරලාට පැය භාගෙත් දෙන්න බැරි වෙනවා. එතකොට කියනවා අඩු ගන්න චාරිත්‍රයට එතන කියලා වාඩිලා ඉඳලා වරින් කියලා. මට ඒකවත් කරගන්න බෑ. ඒකට කියන හිතින් අදිස්ථාන කරන්න කියලා මේක මගේ භාවනා පැය. මට තියෙන මේ නානා ආකාර දුකන් නිකක් කරගන්න බැරි නම් මම මේ කරගන්න බැරි වුණාට මම හෙට මේ දේ කරනවායි කියලා. මේකට කියන්නේ සතත අභ්‍යාසය කියලා. සාතච්ච කිරියාවේ සම්බන්ධ. මේකට දෙයියොත් බයයිලු, බ්‍රහ්මයාත් බයයිලු, ඍතුගුණයත් බයයිලු, සතත් බයයිලු, ගහකොළත් බයයිලු. එක දිගට යමක් කරනවා නම් ඕනම දෙයක් නතර කරලා මම මෙහෙම එකක් කිව්වා ඒක මම හිතනවා තරහ වෙන එකක් නෑ කියලා මම නැවතත් කියනවා එක දිගට මිනිස්සු මරන්න ඒත් බුදුහාමුදුර ළඟට ඇවිල්ලා ඔය කට්ටිය නිදහස් කරනවා අඟුලිමාල්ට උනේ ඒකයි මරන්න අමාරුයි ඒක වෙනම කතාවක් මම කියන්නේ ඒ වැඩේ කරත් එක දිගට කරනවා නම් මහ පොළොව කම්ප වෙනවා අපේ තියෙන චපලකම අපිට ඒක යමක් එක දිගට කරගන්න මොකද මේ අපේ වටේ ඉන්න කට්ටිය වහා කෑවත් ඉල්ලකන කරනවනේ වහකන්න ගියත් මචං මට කරදීපන් කියලා කරනවා ඉන්නම දෙන්නේ නැහැ. මේ කට්ටිය නැතුවත් බෑ. ඒ නිසා මොකක්වත් එපා මේක රකින්න මේ පය දවසට පය තුන හතරක් කරන්න පුළුවන් වීම මන්නම් කියන්නේ පෙරකල පිනක් කියලා. કોઈ භාවනාදී ලැබෙන මොනක්ක ගණන් ගන්න යන්න බෑ. ඒවයි උඩ යනවා පල්ලේ යනවා. තමයි අර ගත්ත දේ එක දිගට කරනවා නම් ලෝකේ ඉන්න ඕනම වීර චරිතයක් කරන කියලා බලන්න ඒ මිනිස්සු ප්‍රතිඵල බලන්නේ වැඩ කරලා තියෙන. කරන දේ දිගටම කරගෙන කරගෙන ගියා අන්තිමට සහලන උඩ ඉන්න දෙයියන්වත් ඉන්න බැරිලු. ඒ නිසා දිගට කරන්න. එතකොට ওই පුංචි පුංචි දේවල් හැතැම්ම කණු කරගන්න එපා. ගෝල් කරගන්න එපා. තමන් කරගෙන යන වැඩේ සමාදම් වෙන්න. එතකොට තමන්ට ඒකෙම ආත්ම විශ්වාසය ගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ තුන්වන කමඨහන් විමසීම වන අතර කාලය වැදගත් නිසා හැකිතරම් සාරාංශ කර ඉදිරිපත් කරමි. පරයන්ක භාවනාව දෙවැනි දිනේ සිට සෑම පරයන්කේදීම හුස්ම පිළිබඳ තබාගත් රූප සංඥාව නැති වූ පසු අත්දැකීම් අවකාශයේ සිට පවත්වාගෙන සිටිමි. මුල් කාලයේ විමසූ වේදනාව බාධක ලෙසින් දැන් නැත. යම් රූප ස්වභාවයක් නැති එම දැනීම් ස්වභාවයේ යෙදී සිටින කාලය විනාඩි 15ක සිට 30 පමණ තෙක් වර්ධනය වී ඇති අතර වරහන් තුල පැයක පරයන්කයකදී වේදනාව හුස්ම ශබ්ද සිතුවිලි ඉතිරි කාලයේ පෑම පුරා ඇවිත් නැති වී යයි මුල් දිනයන්හිදී මේ රූප සංඥාවක් නැති අවස්ථාවේ කුමන ස්ථානයක හිත අරමුණු කළ යුතුදයි සොයමින් හුස්මට අතරමං වී සිටීමි සොයමින් හුස්මට නාසයේ අගට මෙන් අතරමං වී සිටීමි වරහන් තුල නමුත් ඔබ වහන්සේ දේශනා කර ඇති පරිදි භාවනාවට මගේ අත ගැසීම් නතර කර වෙන දේ බලා සිටීමට පුරුදු වෙමින් දැන් සිටින්නෙමි. බලා සිටිය යුතු ස්ථානයත් පිළිබඳ ගැටලුවක් දැන් නැත. කිසිදු තේරුම් ගත හැකි ආකාරයක් අත්විඳ නැත. මුල් දිනවලදී මෙය මනා මහා ප්‍රවාහයක්, මහා ජල කඳක් ඇතුළත කිසිවක් නැති ස්වභාවයක්, සිතේ මායාවක් ලෙසින් දැනී ඇත. නමුත් දැන් මට සිතෙන්නේ සිතේ ඒ මොහොතේ පැවති සංඥාවට අනුව එය තේරුම් ගන්නට ඇති බවයි. මේ දිනවලදී මෙදෙස බලා සිටින විට උඩුකයේ ශනික ගැස්සීම් හා පහත් වීම සිදුවේ. නිදිමතක් නැත. මෙවැනි ගැස්සීම් 3-4ක් එක පරියන්කයකදී සිදුවේ. මෙවැනි කෙටි සිද්ධියක ආරම්භයක් අවසානයක් සතියෙන්ම දැනගනිමි. උඩුකය පහත් වී ඇති විට සතියෙන්ම කෙලින් කරගනිමි. සමහර අවස්ථාවලදී මම දැනෙනවා හෝ හිඳිනවා ලෙස මෙනෙහි කර මෙම අවස්ථාවට මුහුණ දී ඇත්تمي. අතරමං වී ඇති ලෙසක් දැනෙන විට මෙසේ දැනෙනවා ලෙස මෙනෙහි කරන විට යම් පැවැත්මක ස්වභාවයක් අල්ලා ගත හැකිය. පසුව මෙනෙහි කිරීම අතහැර ඒ දැනෙන ස්වභාවය බලමි. මෙසේ බලා සිටීම අවසන් වන්නේ උඩුකයේ ගැස්සීමක් වේදනාවක් ශබ්දයක් හෝ සිතුවිල්ලක් තුලිනි. සතියෙන් අවදියෙන් සිටිමි. ප්‍රශ්න පළවෙනි එක දැනෙනවා හෝ හිඳිනවා ලෙස අවකාශ අවශ්‍ය විට මෙනෙහි කිරීම සම්පූර්ණයෙන් නැති කරගත යුතුයද? පවතින දෙවෙනි එක පවතින දුර්වලතා ඇතොත් අනුකම්පා කර නිවැරදි කර දෙන මෙන් নমස්කාර කරමි. ත්වන් සරණයි. මෙනෙහි කරනවා නම් කරලා බලන්න නොකරනවා නොකරන බලන්න ඒක ආර්ය පරිශ්‍රයට වැටෙනවා. නමුත් මේ තමයි භවය කියන්නේ. මේකට බුදුරජාණන්සේ පාවිච්චි කරේ සම්තතිය කියලා මොනම ලකුණක්වත් ගන්න ඉස්සලා ඒක වෙනස් වෙනවා. ඒ නම කියන්නේ ඉස්සලා වෙනස් වෙනවා. නම කියන්නේ මොනවද වුණොත් ඒකේ ඇතිවීම පැවතීම නැතිවීම තියෙනවා. නමුත් මේකේ ඇතිවීම පැවතීම නැතිවීමක් නැහැ. ඒ සම්තතියේ මුලැමැදක් නැහැ. ඒක ඉන්නකොට හැම චිත්තක්ෂණයකම ජීවත් වෙනවා. අනික හැම වෙලාවකම අපේ ජීවිතය ආංශිකයි. එක්ක බලනවා විතරයි අනික අනික් පහම නැහැ. එක්ක අහනවා විතරයි අනික් පහම නැහැ. මේ වෙලාවේ 100ට 100ක්ම වැඩ. එනිසා ගෙහිමියා ගේමැද අවදියෙන් කියලා කියනවා. මේ වගේ තැනක මැදට වෙලා ඉන්නවනම් ගෙහිමියා. එයාට පේනවනම් හැම පැත්තෙම වෙන දේවල්. ඒක පැත්තෙන් හොරෙක් එන්න බලයි. ඊටාගත්තේ මඩිබඩු විකුණන මිනිස්සෙක්. ඒ තාමත් හිඟන්නේක් එයි. කවුරු ආවත් ගෙහිමියා ගේ මැද වෙලා ඉන්නවනම් ගෙට අරසාව දෙනවා. ගෙහිමියා මොකෙට හරි එහාට ගිය ගමන් මේ පැත්තේ කවුරු හරි කඩන්න බයි. ඒ කියන්නේ ඒක තමයි කරන්නේ සාමාන්‍යයෙන්. කවුරුන් ඇවිල්ලා මොකක් හරි කෝලිච්චමක් කරනවා. ඒතර ගෙහිමියා ඒ පැත්තට ගියම අනිත් පැත්තෙන් ගේ කනවා. <clears throat> ඒක නොවෙන්න නම් කවුරු මොන જાති වෙලා කතා කරා. Taman taman ඉන්න ස්ථානෙන් අයින් වෙන්න නරකයි. ඒතකොට එන මිනිහා දන්න මේ නිසා මෙතෙන් වෙලා ඉන්නේ මොකක් හරි රහසක් ඇති කියලා දඟලන්නේ. අපි වෙලා තියෙන්නේ වෙන්නක් වෙඩි ගමන් එතෙන් දුවගෙන යනවා. ගියාම මේ පැත්ත සම්පූර්ණයෙන්ම ගේ අනතුරුදායක නිසා ගෙහිමියා ගෙහිමියා තවදින් ඉන්න වෙලාව විතර අපි ජීවත් වෙන්නේ. ඒකට යන්න බෑ. ওই මොඩකන් ටික කරලා කරලා කරලා මැදට යන්න ඕනේ. එතකොට මොකක්ද දිහා බලන්නේ නිකන් බකන් නිලාන් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඔහේ බලන්නේ නෑ. හැබැයි හරියට දෙයක් තියෙනවා වගේ බලන්නේ. අඩු ගානේ මොනවත් තිබුණත් බලන්නේ අන්ධෙක් වගේ. දෙයක් තිබුණත් බලන්නේ අන්ධෙක් වගේ මොනවත් නැති වුණත් දෙයක් තියෙන වගේ බලනවා. එතකොට ඒ තියෙන අවධානයට අපි කියනවා අප්‍රමාදී කියලා. ඉතින් මේක අඩුපාඩු කියන්නේ නෙමෙයි මම මේ කතා කරන්නේ. මේ විගේ තනක් තියෙද්දි අපි මේ කොච්චරක් අපිට අදාළ නැති අපිට අපිට අධිකාරී ශක්තියක් නැති කුණු කන්දල් වලට අත දාලා මොන නඩු තීන්දුව කරන්න ගිහිල්ලා අපි ගා ගන්නවද බලන්න කෙලවරක් නැති සංස්කාර කෙලවරක් නැති කර්ම රැස් කර ගන්නවා මේ තැනට වෙලා ඉන්නවනම් හරියට බුදුහාම කියන්නේ ඉබ්බ කට්ට ඇතුලට ගිය වෙලාව මොකක් ඉවලට කන්නත් බෑ අවුවෙන් වැඩකුත් නැහැ වැස්සෙන් වැඩකුත් නැහැ කුම්භෝ වංගානි සකේ කලාපේ සමාදාහම් බික්ක මනෝවිතක්කේ ඉබ්බේ කට්ට ඇතුලට උනා වගේ මනෝවිතක් වලට හරුංගල් අරින්න දෙන්න එපා. tempat කරගෙන ඉන්න. චිත්තක්ෂණයක්වත් දවසට දෙනවා නම් ඒ තුල සම්පූර්ණ ජීවිතය අසහන ගති දුරු කරන්න පුළුවන්. වෙලාවක හිතන්න මේක අපේ සාමාන්‍ය ජීවිතේ වුණොත් මේක අපේ සෙකන්ඩ් නේචර් එක වුණොත් ආයේ මොන සක්විතිල දෙකක් නැකාටවක්. මේක තියාගන්න මේ අපි අනුන්ගේ දීනි කරන්න හදන්නේ. ගන්තබා බිස්නස් අනුන්ගේ දීනි කරනවා අයියා වෙන්න හදනවා අක්කා වෙන්න හදනවා නඩු විසඳන්න හදනවා බූවලිගෙන් ගහන්න ඕනේ. මෙවැනි සාසනය තියෙද්දී වෙන දිගට යන්න පුළුවන්කම තියෙද්දී ඉල්ලගෙන කරනවා. හැබැයි ඉල්ලගෙන කාපු මිනිහට තමයි මේකේ වටිනාකම තියෙන්නේ. මේක මේක තියෙන මිනිහත් ඉල්ලගෙන කන්නත් ඕනේ. ඒකටත් දෙයක් තියෙනවා. කහන්න වටින්නේ නැහැ. නිසා බූවැලිගෙන් අපි අයින් කළා අපි ආයි ඊගා ප්‍රශ්න. පෙරේදා ඉතුරු අනිත් ප්‍රශ්නේ භාවනාවට අදාළ නැති නිසා අන්තිමට තියන්න හම්බුනේ. නෑ ඒක පැත්තකට දාමු. එහෙනම් ඊයේ ප්‍රශ්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව මම ආනාපාන සතිය කරගෙන යමි ඉඳගෙන සිටින ඉරියව්වට සිත යොමු කරගෙන සිටින විට ටික වේලාවකින් මම මට නිරීක්ෂණය කළ හැකි වන්නේ නාසයේ ඇතිවන කම්පන චංචල ස්වභාවයයි ක්ෂණයකින් ඒ නැති වී නාස් කුහර දෙකම වාතයෙන් පිරේ එවිට තද ගතියක් දැනේ එම తත්වයේ ඊතා නිශ්චලය ඒ කෙරෙහි දිගටම සතිය පවත්වාගෙන ඉන්න විට නම් නාස්කුහරය හිරවි හිස්වි දකුණ පමණක් වාතයෙන් පිරී නිශ්චලව පවතී. ඒ නිමිත්තට මුහුණට මුහුණලා ටික වේලාවකින් ටික ටික එම නාස්කුහරේ වාතයෙන් හිස්වේ. නැවතත් එම නාස්කුහරේ පමණක් වාතයෙන් ක්‍රමෙන් පිරුණද එහි තද බව පෙරට වඩා අඩුය. නැවත නැවත මේ කීප වටක් කීප විටක් වේ. ඒ හැම වෙලෙම එහි තදබව ක්‍රමයෙන් අඩුවේ. ඉන්පසු එම ක්‍රියාව නතර වී නාස්කුහරය මුළුමනින්ම හිස් වී නාසයේ ප්‍රදේශයේ ශරීරයෙන් වෙන්ව ඉහළ පවතින බව අත්විඳෙමි. මේ හැමදේටම හැමදේම දිහා උපේක්ෂාවෙන් බලා සිටියෙමි. අවට ශබ්ද ඇසේ බාධාාවක් නැත. ඉන්පසු පපුව ප්‍රදේශයේ පිම්බීම හැකිලිම දැනුනි. එහි උදරයේ උදරයේ ඇදීම වාතයේ පිටන විටද හිස්වන විට හැකිලීමද දැනුනින් ටික වේලාවකින් පපුවේ වම් පස පමණක් මේ සිදුවන බව දැනුනි. ඒ දෙස බලා සිටින විට එයත් නැති වී පපුව පෙදෙසේ ශරීරේ ශරීරයෙන් වෙන්ව ඇති ලෙසක් දැනුනි. මේ ලෙසම උදරයේ පිම්බීම හැකිලීම දැනුණු පසු එය කෙරෙහි සතියෙන් බලා සිටිනා විට එයද ටිකෙන් ටික අඩුවිනි. දැනීම නොදැනීම නොගොස්ය. හැම දෙයක්ම දිහා උපේක්ෂාවෙන් බලා සිටීමි. එවිට භාවනා කාලය අවසන් විය. එකවරම ඇස්සැරිය විට අමුත්තක් දැනුණත් ටික වේලාවකින් එය නැති විය. ඊයේ හවසත් අද උදයේ පරියංකවලදී මේ ස්වභාවය අත්විඳෙමි. භාවනා අත්දැකීම විස්තර කිරීමට හා ඔබ වහන්සේගෙන් ඒ ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලබා ගැනීමට මෙම වාර්තාව ලිවීමේ බලාපොරොත්තුවයි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු. අයි කියන භාවනා කාලය ඉවරුණයි කියලා එකක් නැහැ. භාවනාකාරය කියලා ගන්නවට වැඩිය සතියෙන් ඉන්න කාලය කියලා ගත්තොත් ඇත්ත දෙක ඇරුණත් බෙල් එක ගහලා නැගිට්ටත් ඊගාව ඉරියව්වේ ඉරියාපත සංදියේ අර ගත්ත ගැම්ම ගත්ත එකලස කොච්චර පාත්තන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට පේනවා භාවනාව කඩන්න බෑ මොකටවත්. ඉරියව්වට කඩන්නත් බෑ, ඉස්තාන කඩන්නත් බෑ. ඒක කැඩුනයි කියලා හිතුවොත් කන්න තමයි. ඒ කියන්නේ අපිම තමයි ඒක අවචාවට ලක් කරන්නේ, අතපල්ලේ වට ගන්නෙ. ඒ නිසා භාවනා කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව මේ මොකද්ද වුණා තමයි. ඒ වුණාට සති ධාරාව කැඩෙන්න අවශ්‍ය නැහැ. කැඩෙන්නේ නැහැ කියලා බැලුවොත් ඒක පදම් කරපු හැමක් වගේ කොයි අතර නැවුවත් හරි. ආ මේ හයියක් තියෙනවා. පදම් කරපු නැති හැමක් වගේ තමයි භාවිත මනස. ඒක යහට මැන කරො කැඩෙන්න ඉඩ තියෙනවා. මේ ඔලොමලයි. භාවිත මනස හොඳට පදම් කළා හමක්. ඒ නිසා එහෙම වුණාට පස්සේ දිගට මේ ධාරාව දිගට පවත්වන්න බලන්න. එතකොට තේරෙයි එක එnde end end end ක්‍රමේ ඒ තිබුණ සති මේ සතියේ ඝන බහලකම ගෙවි ගෙවි යන හැටි. හිතන්න කවදා හරි ප්‍රසවාසයේ ගෙවීම බලපු කෙනාට ආසස්පස්සේ ගෙවීම බලපු කෙනාට සතියේ ගෙවීම බලන්න උනොත් එහෙම කොච්චර වටනවද කියලා. මේ හොඳට සතිය ඇතුව නැගිට්ටට පස්සේ ඒක යම් යම් වැඩ කරගෙන යනකොට ඒ සතිය ගෙවෙන හැටි. අන්න ඒක බලලා කලබල වෙන්නේ නැතුව හිටියනම් අන්න ගොයිය දෙනවා. ඇති කරගත්ත සතිය තමන්ගේ ළමයා තමන්ගේම අතේ මැරෙනවා. ගහලල්ල බලාගෙන ඉන්නවා. ඒ නිසා එතෙන්දි සබහවුනා කරනවා කියලා ගන්න එපා. ඊට පස්සේ සතිය දැන් තුනි වැලි ටික අතේ තියාගෙනට අතපල්ලේ වැක්කිරෙනා වගේ මේ සතිය ගිලියෙන් හැටි බලනින්නේ. කලබල වෙන්නේ නැතුව බලහින්න පුළුවන් නම් ලොකු පිම්මක් පයින්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්ස අද දින උදෑසන සක්මන් භාවනාවේදී මා විනාඩි 45ක් පමණ කාලයක් සක්මන් කෙලිමි. එහිදී පළමුව මුල් වාර කීපය ඇවිද්දීමින් ඇවිද්දිමි. මෙනෙහි කරමින්ද පසුව වම දකුණ ලෙස මෙනෙහි කරමින්ද පතුල් ගැටෙන ස්ථානය නිරීක්ෂණය කරමින්ද සක්මන් කෙලිමි. මෙසේ කීප වාරයක් කළ පසු නිදිමත ගතියක් ටික වේලාවකින් පැමිණෙන අතර එවිට මා සක්මන මෙනෙහි නොකර ඉබේ යන දෙස බලා සිටියෙමි. එවිට මාගේ වේගය වෙනස් වූ අතර වරක වැඩි වේගය වැඩි වෙනවා අඩු වෙනවා මා පැත්තෙන් පැත්තට පාද තියනවා ලෙස දැනුනි. මාගේ පාද මට ඉදිරියෙන් යනවා මා පසුපසින් යන හැඟීමක් ඇතිවිය. ටික වේලාවක් එසේ ගත වූ පසු නැවත සක්මන මෙනෙහි කිරීමට අවශ්‍ය විය. නැවත ඉබේ යෑමට ඉඩ හැරියෙමි. මෙසේ කීප වාරයක් සිදුවිය. ගරු ස්වාමින් වහන්සේ මෙසේ සක්මන පමණක්ම කර මාහට ඉදිරියට යා හැකිද? උපදෙසක් ලබා දෙන්න. මට ඇති අනෙක් ගැටලුව සක්මන මෙසේ තිබියදී පරයන්ක භාවනාවේදී මට මේ දිනවල ආශ්වාස ප්‍රාශ්වාස දැනෙන අතර එහි සමහර ලක්ෂණ උණුසුම් සිසිල් බව ගොරෝසු බව ළඟ සිදුවෙනවා ඈත සිදුවෙනවා දැනුණා. නමුත් ආනාපානයේ සියුම් නොවීම මට ඇති කනස්සල්ලයි. තවද වරින් වර සිතුවිලි පැමිණේ. මෙය මාගේ සතිය පරයන්කේදී අඩු බවක්ද සක්මනේ මාගේ සතිය හොඳ බව සිතේ. මේ විසඳා ගැනීමට උපදෙසක් ලබා දෙන මෙන් තරුණාවේ ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඒ නිසා තමයි සක්මනේ පරයන්කේ දෙක එකිනෙකට සම්බන්ධ කරලා සාපේක්ෂ වශයෙන් කියලා තියෙන්නේ. ඔයම කරගෙන යනකොට මේ අවශ්‍යතාවය දන්නවනම් පරියන්කේදී මගේ මේ මේ මේ අඩපාඩුකම් තියෙනවා කියලා වැඩේට ලෑස්තිලා තියෙනවා. ඒක ඒතියෙදි කරගෙන කරගෙන යනකොට ඒ යන්න ඕනේ තැන් වලට එහෙම නැත්නම් අර පරියන්කේදී නිදිම සක්මණේ නිදිමන්ත එන ගතිය පරියන්කේදී අරමුණ සියුම් නොවන ගති එනකොට ලොකු සතුටක් දැනේ. මේකමයි කරන්න තියෙන්නේ. දෙක මාරු කරකට දිගට කරගෙන යන්න. අපිට දවස් දෙක තුනක් තව තියෙනවනේ බය වෙන්න දෙන්නේ නැහැ. ගරු ස්වාමින් වහන්ස පරයන්ක හා සක්මන් භාවනාව අංග දෙකේදීම හුස්ම ගන්නා බව හා ඇවිදින බව ඊටමත් තියුණු හඳුනා ගනී. මෙය මෙය මෙම ස්වභාවය හඳුනා ගැනීම සතියේයි මා වටහාගෙන ඇත. එය මාගේ හිත සමාධිමත් කර ගැනීමට ඍජුව ඉවහල් වේ. ඉන් ඉදිරියට කාරණා තුනක් පිළිබඳ සඳහන් කිරීමට කැමැත්තෙමි. 1 පෙර දිනකදී සඳහන් කළ පරිදි රේක්කේකින් තරු ඉවත් කර පසුව පවතින හිස් බව දැක හඳුනාගෙන ඒ තුලට නිමග්න වීම. දෙක. ඉහතින් සඳහන් කළ ආකාරයට හුස්ම වැටෙන බව පිළිබඳ ඇති කර ගන්නා සතියෙන් එම හුස්ම රැලි සියුම් වී ශූන්‍යතාවය හඳුනා ගැනීමට පෙර ශූන්‍යතාවය තුලට නිමග්න වීම. පෙර පරිදි එතුණ নিমগ্নව සිටියේදී සිතුවිලි හෝ කිසියම් සලකුණක් නැත. කොපමණ කාලයකින් පසුවද යන්න පිළිමදද අදහසක් නැත. නමුත් යන්තමින් ඈතින් දැනෙන සියුම් හුස්ම රැල්ලකට පඩියකට අඩිය තියන්නක් මෙන් එකතු වී පියවි ස්වභාවයට එළඹේ. 3 ඉහත සඳහන් පරිදි හඳුනාගත් සතියෙන් හුස්ම රැල්ල සියුම් වී ශූන්‍යතාවය හඳුනා ගනී. නමුත් নিমগ্ন වීමක්, එතුලට රිංගා ගැනීමක්, බැස ගැනීමක් නැත. මෙය බොහෝ දුරට සිදුවේ. එය හඳුනා ගැනීමේදී ඊළඟ මොහොතේ එය තුලට පිවිසීමට මා සියුම් උත්සාහයක් දරයි. එය මා මනස වික්ෂිප්ත භාවයටපත් කර එතුලට පිවිසීම වළක්වාලයි. මගේ ගැටලුව ඉහත සඳහන් කළ කාරණා තුන තවදුරටත් විස්තර කර දෙන්න. එම අවස්ථා වඩාත් පිරිසිදු කර ගැනීමට වශී කර ගැනීමට තවදුරටත් ප්‍රතික්‍රියා බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඔය දිගට කරනකොට ওই තුනම එකමයි මොකක්වත් නැව එක එක පැති වලින් බලලා කියන්නේ හැම පැත්තෙම වෙන්න අරින්න ඔය දැන් අල්ලගත්ත ක්‍රමයේ දිගට කරන්න ඕනේ. එනකොට ඔය සැක දුරු වෙලා Tamanටම Tamanගේ විශ්වාසය එන්න ඕනේ. ඒ නිසා ඔය ක්‍රමේ කඩා ගන්න නැතුව පිටවුල් කරගන්න නැතුව ඔකට නැවත නැවත මුහුණ දෙන එක තමයි අපි කරන විපස්සනා අනුගහිතය කියලා කියන්නේ. දේරුවන් සර්ණයි ගරුතර ස්වාමීන් වහන්ස මාගේ භාවනා අත්දැකීම් ලිවීමට දීර්ඝ බැගින් එය මා විසින් ඉදිරිපත් කිරීමට මාහට අවසර දුන මැනවි. දේරුවන් සර්ණයි දීපානි චන්ද්‍රසිරි. ඒක කම්මැලි සිච්චලාවක දෙමු කාට හරි. බාම අහගෙන ඉඳලා ඉඳලා කම්මැලි වෙන වෙලාවට කාට හරි කතා කරන්න දෙන්න. ඒක ඔලී තියාගන්න ඇතේ අපි ඒ කෙනාට සභාවට කැඳවමු තව ටික ප්‍රශ්න කියවුවට පස්සේ. ගරු ස්වාමීන් වහන්ස මම කලක සිට ආනාපාන සති භාවනාව කරමි. අත්දැකීම් ඇත. මේ දිනවල මා භාවනාවට ඉඳගත් ගමන්ම ඉරියව්ව හා ශරීරයට හිතයයි. මා තුල සිටින හිතත් සිහියත් මිතුරත් සිහියත් මිතුරන් මෙන් කතා කරනවා මට දැනේ. උදාහරණ ඊයේ උදාහරණ හැටියට උදාහරණ හැටියට ඊයේ පරයන්කේදී සිහිය හිතට කීවා මම මේ ලෝකෙට ආවේ දැනුයි. ඒ නිසා කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ නිසා ඔබත් ඔහොම ඉන්න. මමත් වෙන දේ බලාගෙන ඉන්නම් කියා. ඉතින් දෙන්නා මගේ දෙපැත්තෙන් සිතුවිලි වලට ඉන්න නොදී මාව ආරක්ෂා කරගෙන හිටියා. දෙපැත්තෙන් හුලම් පොදි ඇඟට ඇතුල් වෙමින් මාව එක්තැන් කරන බවද දැනුණා. කයේ සහ ඉරියව්වේ දැනීම හැර කිසිම දෙයක් මුළු කාලේ පුරාම තිබුණේ නැහැ. ඊයේ රෑ භාවනාවේදී කය මාගේ ගෙදරට සීමා වී ඇත. ඉන්නා ඉරියව්වට අනුව මට කය දැනේ. ටික වේලාවකින් බෙල්ලහා ඔළුව තද වීගෙන යනු දැනිනි. අත් දෙක අඹරනවා මෙන් දැනුනි. නමුත් එය ලොකු අමාරුවක් නොඋනි. තව ටිකකින් පපුවේ දකුණු පස ඇතුළතින් තියුණු පිහිතුඩකින් ඉරියඳින්නාක් මෙන් වේදනාවක් වරින් වර සිදුවිය. භාවනාව නිසාවෙන් සිදුවෙන බව දැනගතිමි. වෙනදා තිබූ මගේ කකුල් අමාරුව අද නොපෙනී ගොස්ය. මගේ ඇඟ සැහැල්ලුයි, සුවදායකයි. බිමට තද වී නැතත් රැඳී ඇති භාවනා වාරයේ ඉවර වී තිබුණද මට නැගිටීමට උවමනාවක් උනේ නැත. අද උදේ භාවනාවේදී ඊතා සියුම් සිතුවිලි ඡායාවන් කීප වාරයක් ආවත් ඒවා නොපෙනී ගියේය. ඊටම සැහැල්ලු සහ සිහිල් බවකින් පිරුණු මාගේ ශරීරයේ දැනුණු අතර ඇතුළත බලන කණ්ණාඩියකින් වගේ මගේ කය හා ඉරියව්ව දැනුනි. විස්තර ගොඩක් ලීවාට සමාව මැනවේ. ලෝක සත්‍යය දුකින් මිදීමට ලෝකෙට පහළ වූ බුද්ධ පුත්‍රයෙකු වන ඔබ වහන්සේට නිරෝගිමත් බවත් දීර්ඝායුෂත් ලැබේවා. කයට හිත ගියාම උගෝදෙනෙක් බලාපොරොත්තු වෙන්නේ භාවනාවේදී සැප දැනේ කියලා. <clears throat> නමුත් ਸਰවඥාන්ති කියන දැනෙන්නේ කයේ දරතය. කයේ පරිලාහය. කයේ දුක, කයේ පීඩිගෑම. ඉතින් ඒ පීඩිගෑම දැනෙන්නේ සතිය නිසායි කියලා දන්නවනම් ඒ පීඩිගෑම ප්‍රමෝදයක් කරගන්න කියනවා. ඒ ඒ දරතේ ප්‍රමෝදයක් කරගන්න කියනවා. ඒ කලාව දන්නේ නැත්නම් ඉතින් භාවනා කරලා හැමදාම චෝදනා පත්‍ර ලියලා ඉඳී. මට කයේ අතන රිදෙනවා මෙතන කැක්කුම් මෙතන බිපුරුම් කියලා මේ සතියේ ප්‍රයෝජන මේ සතියේ ප්‍රතිඵලයක් කියලා දන්නවනම් පැහැදිලිවම සරුවත්න කියනකොට ප්‍රමෝදයක් පහළ කරගන්න. ඕකට ප්‍රීතිය පහළ කරන්න. ඕකට සති සම්පජඤ්ඤය පහළ කරගන්න. ඕකට පස්සද්ධිය පහළ කරගන්න. ඕකට සුඛය පහළ කරගන්න ඉතින් කමඨාන් සුද්ධ කරනට ඒක පහළ කරගන්න දන්නේ නැති අය තමයි බුදුහාමුදුරණ චෝදනාපත්‍ර ඉල්ලපා කරන බැරි නිසා මට ඉදිරිපත් කරනවා. පව් අප්පා. ගෞරවනීය ස්වාමින් වහන්සේ දින හතක භාවනාවෙන් පසු මාලත් අත්දැකීම් මෙසේ ප්‍රකාශ කරමි. 1 පරයන්කේ ආනාපානයට සිත යොමුකොට ඊටම ඉක්මනින් ඒ සංසිඳී ගියේය. වෙනදා මෙන් මේ ගෙවීම කම්පන චංචල හෝ නින්දකට වැටීමෙන් අවසන් නොවිනි. දෙක ශරීරයේ ඇතුලේ සිදුවන කුඩා වේදනාව වේදනා චලන තදවීම හා හිරිවැටීම් ඊටම පැහැදිලිව දැනිනි. ඇතිව නැතිව යන අයුරු කිසිදු ප්‍රතිචාරයක් නැතිව දුටිමි. තුන්වෙනි අවස්ථාව සිතවිලි එන විටම අඳුරාගත හැකි විය. බොහෝමයක් අයාලේ යන සම්බන්ධයක් නැති සිතවිලිය. සිතවිලි වල ආරම්භයේදීම ඒවා දුටු නිසා කිසිදු ප්‍රශ්නයක් නැත. 4. කය සිත ඊටාම සංසුන්්‍ය. බඩගින්නම් පවා නැත. අකණ්ඩ සතිය දිගටම පැවතුණි. මේවා භාවනාවේ ප්‍රගතියක් බවටද සැකයක් නැත. ඔය අරිස්ලා කියපේකමයි තියෙන්නේ කරදරකම් කටළු පෙන්නුනට ඒක දැන් නම් සිද්ධ වෙන්නේ මගේ නම් සිද්ධ වෙන්නේ මෙතෙන් නම් සිද්ධ වෙන්නේ ඒක ප්‍රමෝදයක් කරගත්ත දවසේ භාවනාව නිකන් රොකට් එකකින් දෙවැඩෙන්න පටන් ගන්නවා ඒකට චෝදනා කිරීම අපේ ඔලොමොට්ටලකම කියලා හිතාගන්න සද්ධාවෙන් හෝ සීලෙන් හෝ සතියෙන් මේ පැමිණෙන ටික භාවනායි දිනුවක් කියලා තේරුම් ගත්තා නම් එයා සූදානම් වෙලා යනවා හරි ඉක්මන දිනුවක් ඇති වෙනවා භාවනාවේ පූජනීය ස්වාමින් වහන්සේ පරයන්කේදී සුළු වේලාවකින් හුස්ම නොදැනියයි. මෙම මම සිතට එන සිතවිලි දෙස බලා සිට අද උදෑසන වැටහුණු අන්දම පවසමි. මා මීට පෙර සිතා සිටි අන්දමට මා හට කායික වේදනා හා අවට ශබ්ද වලින් භාවනාවට බාධා නොකරන අතර සිතුවිලි වලින් බාධා කරන බවයි. නමුත් අද මට වැටහුණේ මාහට ඇත්තටම කායික වේදනා ඇතත් අවශ්‍ය අවට ශබ්ද ඇසුණත් මා ඒවාට ප්‍රතික්‍රියා නොකර සිටින බවයි. නමුත් මා සිතුවිලි වලට පමණක් ප්‍රතික්‍රියා කරයි. මා සිතුවිලි දෙස බලා සිටීමි. ඒවා දෙආකාරයකි. සමහර ඒවා ඈතින් හිඳ එනවත් සමගම බොඳ වී යයි. තවත් සමහරක් ළඟම සිට එක එක වෙස්ගෙන මා රවටයි. උදාහරණ එක සිතුවිල්ලක් පැමිණේ. මාහට දහම් දහම් කරුණක් සමග උපදේශයකුත් රැගෙන දෙන ආකාරයට පසුව ඔක්කොම අවුල් කර යයි. මම වැඩිය ධර්ම පොතපත කියවා නැතත් මට තේරුණු විදිහට මා මේ සිතුවිලි හොඳේ කියා විශ්වාස කරගෙන මගේ කියා හිතාගෙන ඉන්නා නිසා මා මේ කරදරේ පැටලෙන බවයි. නමුත් හැම සිතුවිල්ලක් ඉදිරියේම සතිය පිහිටවන විට එම එකම සිතුවිල්ලකටවත් කිසිවත් කරගත නොහැක. තවද සිතුවිලි වර්ග නොකර වරහන් තුල හොඳ හෝ නරක ලෙස ඒ දෙස බලා සිටීම උපේක්ෂාවයයි සිතුනි. මාගේ මේ වැටහීම නිවැරදිද යන්න හා ඉදිරියට යාමට උපදෙසක් දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඔව් වේදනායි සද්දලෙන් නිවන් දෙන්න නිවන් දැකලා ඉන්න කියලා හිතා ගන්න. ඒක තිබුණාට මං ගණන් ගන්නෑ. ඉතිවිලි ගණන් ගන්න. ගණන් ගන්න දේ විතරයි කරද. තණ්හාය ජායති සෝකෝ ප්‍රමතෝ ජායති සෝකෝ. තමක් කවදා හරි මාව තෝරාගත්ත කෙනෙක් තමයි මට කරදර කරන්නේ. කවදාකවත් ලෝකේ තියෙන එකක් මට කරදර කරන්නේ නෑ. ඒ නිසා මේ භව රෝගය සද්දනා රූපෙට මත් වී ඇයි දු ප්‍රේම කලේ කෝ සපතාවේ සංසාරේ දුක කෙලවරයේ නිර්වාණේ කියලා මොහිදින් බෙක් කියනවා මම නෙවෙයි තම්බි කව රෝගය සදනා රූපෙට මත් වී ඇයි දු ප්‍රේම කලේ දැන්ඩත් කරන්නේ ඒකනේ. ඉල්ලගත්ත දෙයකින් මිසක් ඔය ඇහත තියෙන සද්දකින් හෝ වේදනාවකින් කිසිම දුකක් නැහැ. ඒකට හිතවිලි එනකොටම මනිනවා කිරනවා. ඒ තමනට වද දෙනවා. ඒක නිසා අතේ පොල් තෙල් ගා ගන්න හරියම තුනම අතරින්න අමාරුයි හැබැයි. ඒ දෙකක් අතරපෙකින් හිතා ගන්න මට නිවන් දකින්න පුළුවන්. දකින්නේ අන්නතර ක්‍රමී. කවදා ඔය හිතවිලි වලටත් ඒ විදිහට බලන නැත්නම් ඒ විදිහට මම දඟලනවා. ඔක් ගණන් ගන්න එපා. ඒ මොකද අර දෙක ගියාට එකකින් එන්න එපා. කමන්නේ. ඔබ ගැන මම අනුකම්පා කරනවා. තමාම දෙකක් කිව්වම දෙකක් කරනවා තුන්වෙනි එක ඒ කියන්නේ මේ දෙකක් ගන්නකොට තුන්වෙනි නිකන් දෙනවා කියලා කියන්නේ. ඕඩයක් දාලා තිබුණා ලොකු මිනි පෙට්ටි දෙකක් ගන්න කෙනා තුන්වෙනි එක පොඩි මිනි පෙට්ටියක් නිකන් දෙනු ලැබෙයි කියලා. විකිනේ නැතුළු මිනි පෙට්ටි. ඒකෝට තමයි ලොකු මිනි පෙට්ටි දෙකක් ගන්නකොට එකවර පොඩි මිනි පෙට්ටියක් නිකන් දෙනු ලැබෙයි කියලා. ඉතින් ඒ වගේ අර වේදනා හිතුවිලි අයින් කරනකොට සද්ද ඉතිලෝට ගැන කමන්නේ නැහැ, භාවත් කමන්නේ නැහැ කියලා වගේ මං ගණන් ගන්නවා කියලා ඉවරයි. ප්‍රශ්නයක් අහන්නත් ස්වාමීන් වහන්සේ. මෙන්න වදේ තමයි දැන් ඔබ වහන්සේට ওই පරණ සින්දු මතකයි. ඒවා භාවනා කරනකොට මතක් වෙන්නේ නැද්ද? දැන් දැන් භාවනා කරන්නේ නෑ මේ දැනුත් භාවනා කරනවා. එතකොට ඒව කරදරයක් වෙන්නේ නැද්ද? මම කියේදා සිංහබාහුව මුළු සින්දුවම මතක් වුණා. බලනකොට තාකච්ඡාවට ඇවිල්ලා සින්දු කියන නළුවා ඉඳලා කතා කරා මට. ඒ කියන මනුස්සයා එදා ඇවිල්ලා. නෑ සිංහවව් නෙවෙයි මේ රංකඩ නාට්‍ය. එතකොට ඒවා ප්‍රපංච වෙන්නේ නැද්ද? ප්‍රපංච තමයි. දැන් තව ඕගොල්ලන්ට කියලා දෙන්නේ මොනවද මම? ඔය ඔය කුණුවarp දෙකක් කියපුවාන් ටක් ගාලා තේරෙනවා. මගේ මල්ලේ ඔක්කොම තියෙනවා. මේ මැස්ස මේ පැණි හදනකොට අසුචි මූත්‍රායි ටික ටික ගන්නවා. එහෙම නැත්නම් කම්බිනේෂන් එක හරියන්නේ නැහැ. අපි රාජභෝජන කියලා රන්තලිය දාගෙන වැළඳුවාට ඕකේ තියෙන්නේ අසුචි මූත්‍රා ටිකක් තියෙනවා. කොයි දේ වුණත් වැරද්දක් නැහැ පාවිච්චි කරන්න හැටි දන්නවනේ. ඔය දෙවෙනි සැරේට ඔය ප්‍රශ්නේ ඇහුවේ. ගිය සැරේත් ඇහුවා. මේ ගොඩේ. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් පරිදි බොහෝ කලක් භාවනාවේ යෙදෙන මාගේ භාවනා අරමුණු පිම්බීම හැකිලීමයි. දිනපතා gederදී පැය පහක් පමණ භාවනාවේ නිරත වන නිරත වන මට ළඟකදී සිට සිත සමාධිගත වී ටික වේලාවක් සිටින විට රැහැයන් කෑ ගහන ශබ්දයක් වැනි දෙයක් ඇහෙන්නට දැනෙන්නට පටන් ගනී. gedereදී මා සිටුවේ ඒ පරිසරයේ යම් ශබ්දයක් කියලයි. එහෙත් මේ භාවනා වැඩමුළුවේදීද කීප විටක් ඒ අත්දැකීමට ලැබුණා. පසුගිය දිනක ඔබ වහන්සේ යෝගියෙකු ඇසූ ප්‍රශ්නයකට මේ sound of silence ලෙස හැඳින්නුවා. මේ ශබ්දය නිසා මට කිසිම පසුතැවිල්ලක් හෝ බියක් නැත. මේ ඇසෙන ශබ්දය භාවනාවේ වැඩි දියුණුවට යොදාගත හැකිදැයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබට මේ ජීවිතයේදීම නිවන සාක්ෂාත් කිරීමට ලැබේවා. තෙරුවන් සරණයි. ඔය මේක හුද්දකලාවේ සද්ද කියලා හිතා ගන්න. හුද්දකලාව වෙනකොට කයේ පහසුවක් දැනෙනවා, ආලෝකයේ හිතට ආලෝකයක් දැනෙනවා. කනට ওই වගේ හුද්ද නියන්ත්‍රතාවය එනවා. මේකට තමයි අපි වෛර කරන්නේ. හුදෙකලාවට වෛර කරන එකට මේකට මුස්පේන්තු කියලා කියන්නේ. මේ මුස්පේන්තුව නියත භාවය. හුදෙකලාවේ ලකුණක් කරගන්න. ඒකට ඕන කෙනෙක් කච කච ගාද්දී තමයි මේ සද්දට අහුම්කන් දීගෙන ඉන්නකොට තමයි හුදෙකලාවේ ඉන්නේ. ඒක ඇත්ත තැනක තමයි රඳාපැවතිලා තියෙන්නේ. පහු වෙනකොට අර මනස තැම්පත් වෙන තමයි ඕන තැන ගන්න පුළුවන්. නැත්තම් හිම කන්දක් උඩට ගිහිලා කවුරුත් පේන්නේ නැත්නම් ගියාම ওই සද්ද ඇහෙනවලු. ඒකට බයක් ඇති වෙනවලු. දැන් මට වැටුනොත් කරදර වුණොත් කවුරුත් කිට්ටුවක නැහැ කියලා. එනිසා මේ සද්දෙට අපි බරයි. බෑ. ඒ සද්දේ අපිට තේින්නේ අපි කොන් වෙච්ච සද්දයක්. අපි මේ පාළු වෙච්ච තනි වෙච්ච සද්දයක්. භාවනාවේදී ඒක එනකොට ගන්න ඒක අනිත් පැත්ත මේ ඕදකලාගෙන ආහඬ. ඒ විදිහට පාවිච්චි කරතයි. පින්වත් ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී ආරම්භයේ සිටම මෙනෙහි කිරීමෙන් තොරව සක්මන සක්මන් කරමි. පාදයේ බිම ස්පර්ශ වන විට ඊතා හොඳින් පතුලේ ස්පර්ශය දැනේ. එය හරියට අත්ල බිත්තියක් මත තැබූ විට හොඳින් ස්පර්ශය දැනෙන්නාක් මෙනි. එක් කකුලක් බිම ස්පර්ශ වන විට අනෙක් කකුල ළඹයක් පැද්දෙන්නාක් මෙන් දැකගත හැකිය. එක කකුලක් හොඳින් ගමන් කරන අතර අනෙක් කකුල ඇදීගෙන මෙන් යයි. මෙය සමහරක් විට කකුලෙන් අනෙක් කකුලට මාරු වේ. එක් අවස්ථාවක පිටුපසින් සිදූ චලනයක කම්පනය අත්විඳ ඇත්තෙමි. පසුව යම් කෙනෙක් ගමන් කරනු අයුරුද දුටු දිටිමි. පරයන්ක භාවනාවේදී ප්‍රාශ්වාසයේ සිහින් වී ගොස් එය නොපෙනී ගිය අවස්ථාද අත්දැක ඇත. ඔබ වහන්සේගේ කමඨහන අනුව මම දැන් මෙතන කියා සිටින ඉරියව්ව සිහි කළ විට විවේකී ස්වභාවයකටපත් වේ. නිවසේදී භාවනා කරන විට වේදනාවන් ශබ්දවලින් බාධාවකින් තොරව පැයක් පමණ භාවනා කළ හැක. ස්වාමින් වහන්සේ මට ඊතා හොඳින් පරයන්කේදී මෙන්ම සක්මනේදීද ඉන සවුන් නිරීක්ෂණය කළ හැක. එයට ඊතා එයට සිත තබාගෙන සිටීම සුදුසුද? රිට්‍රීට් එකේ පසුගිය දින කීපෙදීම පළමු විනාඩි 15 පමණ නිසලව හිටියද ඉන්පසු ශරීරයේ වේදනාව සමග පොරබදයි. ඊයේ ධර්මදේශනාවේ ආකාරයට සමසිත පැවැත්විය යුතු ආකාරය කාරුණිකව පැහැදිලි කර දෙන්න. ආදුනික මට තවමත් හුස්ම රැල්ල ගෙවී ගිය පසු භාවනාව වඩන ආකාරය ගැන දැනීමක් නැත. සක්මනේදී පියවර අතර හිස්තන බලන ආකාරය තවදුරටත් පැහැදිලි කර දෙන්න මෙන් කරුණාවෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. දැන් ඔය ඔය මට්ටමේ ඉඳද්දී පරියන්කේ දිගින් දිගට කරන්න ගන්නවා නම් ඒ කියන්නේ අර හිස්තැනට හිත පුරුදු කරන්න ඕනේ. හිස්තැන තමයි අපේ හැබෑ නිවහන. මෙයා ඉඳුරන්ට අහුවෙලා තියෙන එක දඩයක්. ඒක පරණ කරපු කර්මයක්. ඉතින් ඒ ඇස්සේ පුළුවන් තරම් හිස්සන පේනවනම් ඊගාට කරන්න දේ මොකද්ද දැනගන්න එපා. හිස්තන වැඩිවීම සඳහා කුමක් කළ යුතුද? ඒක කරන්න. සක්මනත් නැවත නැවත කරනකොට කරනකොට ඒ පුංචි පුංචි ඉරියාපත සංධිය අතර තියෙන හිස්තන පේන්න පටන් ගන්නවා. ඒ නිසා දැන් යන ක්‍රමයේ හැටි ඒකට ලෑස්තිලා ගිහිල්ලා ඉක්මනින් කඩ කඩා වඩා ගන්න යන්න එපා වෙන්නේ නැහැ. ඔය යන ක්‍රමයට ඒක පේන්න පටන් ගන්නවා. දෙකම ඒක තමයි සිද්ධ වෙන්නේ. ගරුතර පූජ්‍ය පාදයන්ෙනි සක්මන් භාවනාව මූල කර්මස්ථානය ආනාපානයේ සියුම්ව අප්‍රකටව දැනීම හා මුළුමනින්ම නොදෙනී යාම මෙම වැඩසටහන ආරම්භයේ සිටම බොහෝ විට පැවති තත්වයයි. එහෙත් ඇතැම් විට වීරය උපදවා ගන්නා විටද ඇතැම් විටක පමණක් එහි දැනීම ප්‍රකට වී අරමුණ තුල සිත රැඳවීමට හැකිවිය. අද දින පරයන්කේදී බොහෝ විට නිදි බවක් නැතුව සිත අකර්මණ්‍යව පැවතියක් මෙන් හැඟේ. ඉඳහිට ගැස්සීමක් හා හිස පහතට යොමු වීමක් සිදුවීමෙන් අවදි බව ලබයි. එසේම වරින් වර ආලෝක සංඥාවක් ඉදිරිපත් වෙයි. සිත ඒ දෙසට පැතිරෙන නතුවන ස්වභාවයක් ගනී. එම ආලෝක සංඥාවන්ද දම් පැහැති වෘත්තාකාර සමහර විට දුඹුරු පැහැති තලයක් ආදී ලෙස මොහොතින් මොහොත වෙනස් වෙයි. ඒ තුල විවිධ අපහැදිලි අපහැදිලි දේද දිස් වෙයි. ඇතැම් විටක මැද්දේ කහපැහැති තත්වයක් මතුවී එය හාත්පස පැතිරි අන් පෙදෙස්වල වර්ණ හා සම වේ. නිත්‍ය නොවන ස්වභාවය අවබෝධය ලැබින මෙනෙහි විය. ඉඳහිට සිතවිල්ලක් මතුවද ඒ ඒ සමගම නිතතින්ම යටපත් වෙයි. අද දින තෙවන පරියන්කේදීද ඉහත ස්වභාවයේම බොහෝ වේලා පැවති අතර එක් අවස්ථාවක බ්ලැන්ක් වුණා වගේ දැනි ඒ සමගම දීප්තිමත් විවිධ ආලෝක ධාරා විදුලි බල්බ වලින් නිකුත් වන එළි සමූහයක් වාගේ එකිනෙක නොකඩවා මතුවිය. ඒ සමගම මට උපේක්ෂා සහගත බව වගේම නිරාමිෂ ප්‍රීතියක් වැනි ප්‍රීතියක් ද ඇතිවිය. එය ඇලීමක් හා ආශාවක් ඉපදවීමක් නොවිය. මේ தત્ත්වය තුල මූල කර්මස්ථානය නොදැනී ගොස්ය. ඒ වෙන ඒ වෙනුවට දිගින් දිගටම ආලෝක තලාවන් වගේ මතුවෙද්දී ඒ තුල සිත පැතිරීම ඒ අරමුණු කිරීම වන්නේ කිරීමක් වන්නේද මෙයින් ඔබට භාවනා පවත්වාගෙන පවත්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ගය කුමක් විය යුතුදයි කුමක් විය යුතුද මට නොඇතෙහි කාරුණිකව මේ පහදා දෙනමෙන් ගෞරවපූර්වකව අයද සිටිමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය වූ බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධයේ බුද්ධත්වයේ ලැබේවායි. අනිත්‍යතාවය නම් බලාපොරොත්තු වෙන්නේ කරන්න ඕන දෙයක් කරන Tamanට වගකීමක් නැහැ. මෙතන පරියන්ක 3ක 4ක විස්තර තියෙනවා. මේකත් එච්චර හොඳ දක්ෂකමක් නෙවෙයි. Taman හිතන හොඳම පරියන්ක විස්තර ලියන්න. එතකොට ඒක සාකච්ඡාට හොඳටම ප්‍රමාණවත්. නමුත් මේ වෙනස් වීම බලාපොරොත්තු වෙන කෙනෙකුට මම මොකද කරන්න ඕන කියන හැඟීම ආව නම් දෙකේ හරස් හුරස් වෙන බව අරියාදුටින බව මතක තියාගන්න. විනාශ වෙන දෙයට ඉඩ තියාන අනේක තමයි භාවනාවේදී තියෙන විපස්සනා අනුගයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කෙන් පසු සක්මන් භාවනාව සම්බන්ධෙනි. පසුගිය දින කීපෙම පරයන්කේදී අරමුණ ගෙවි ගොස් කිසිත් නොදැනෙන අවස්ථා සහ ඉන්පසු පූර්ණ අවදිමත් වූ නිබ්බිත අවස්ථාව අත්විඳෙමි. ඉන්පසුව සක්මන් භාවනාවේදී ඊතා ඉක්මනට පාද ඉරියව් ඔටෝ යන ස්වභාවයකටපත් වේ. අත් දෙපසට දමා ගියද මුළු ඇඟම වරහන් තුල අත් පාද බෙල්ල චලනයන් සමාන්තරව සතියෙන් දැනේ. අවශ්‍ය නම් මේ සිතුවිලි අතරට සිත අරමුණු කර කිසිවක් නොදැනී ගමන් කළ හැක. මෙය පරයන්කේ බලපෑමෙන් උනාදැයි සිතේ. සක්මන් භාවනාව හරියාකාරව කිරීම සඳහා අරමුණක්ගෙන ක්‍රමානුකූලව ගෙවි යන පරිදි කළ යුතුයද නැත්නම් මුකුත් අරමුණු එන්නේ නැත්නම් ඔහේ ඇවිදීම කළ යුතුයද පහදා දුන මැනවි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අදන අපි දෙසරයක් විතර පරියන්ක ධර්මදේශන මතක් කරා සක්මන් කරන තාක්කල් සක්මන් භාවනාව වෙන්නේ නැහැ ඒක අනායාසයෙන් යනකොට තමයි සක්මන සිද්ධ වෙන්නේ ඉතින් ඒකට අත දාන්න එපා ඉතින් එනකන් අනායසට එනකන් බබා නලවලා තියාගන්න. අනායසට ආවට පස්සේ එතනින් ඉඳලා සක්මන යනවා. ඊට පස්සේ කරන්න ඕනේ මොකද්ද වෙන්න ඕනේ මොකද්ද කියලා ප්‍රශ්නයක් වෙන්නේ ඊයේ ප්‍රශ්නේ ඉවරයි ස්වාමීන් වහන්සේ. ආදු සාදු සාදු. අද ප්‍රශ්න තියෙනවා හැබැයි. කීයක් තියෙනවා? අද ප්‍රශ්න 16යි අර භාවනාවට අදාළ නැති ප්‍රශ්න 3යි කවියකුයි. කවිය කියලා අනිත් අද එකට. <laughs> කවිය අන්තිම. දැන් කට්ටිය නිදිමත වෙගෙන ඉන්නේ ඒ නිසා කවියක් කියලා. එහෙනම් මේ කවිය ලියපු කෙනා කියන්න කැමතිද? නෑ නෑ ඔය කා කියන එක නම කියමු. ඔව්. නිසඳසක් විදිහට කියන්න හම්බුනා. මොකක් හරි ලියලා තියෙන එක කියන්න. <laughs> විහංග ගී ගයද්දී කන් නොපා සිටියාය ගැටපිච්ච මල් සුවඳ අතට ගෙන නොබැලුවාය සිතේ චංචල ගතිය නිශ්චලව තියන්නට ඔබ ගන්න මේ දිරිය ලඳුනි නිවනට ළඟය. තනනිල්ල රළු පොළවේ පයි පහස විඳී දෝ හිමි දිරියේ අරුණැල්ලේ ඔබ මතට වැටේ දෝ. පියවරෙන් පියවරට ඔබ සිහිය දකී දෝ ඒ සිහියේ පොඩි ඉඩක දරුවනුත් නොමැති දෝ. ඉමිදිරි පාන්දර සක්මන් කරන විට සතිය දියුණු වී ප්‍රීතිය දැනුණා මට සතියට දීපු උපමාවන් විටින් විට කවි සංකල්පනා වී වැටුණා මට කියලා පොඩි ආමුරු කෙනෙක් කිව්වා. ඒව අපි ඇහුවා හාමුදුරනේ හාමුදුරෝ සතිය ගැන කියලා නැහැ කියලා කිව්වනේ අන්තිම වෙනකොට. ඒ ළමයි මගේ ಗುಣ කියන්න පටන් ගත්තා මං කෝ ඕක නෙවෙයි දැන් සතිය ගැන. ඉන්න ඉන්න ඉන්න ඉන්න කියලා ඊට පස්සේ සතිය ගැන කිව්වා. දැන් යනවා අපි අද පද ප්‍රශ්න අතිගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ලේ සහ කායික වේදනාවල මුලැමැද අග මාහට හොඳින් අත්විදිය හැකිය. නමුත් සිතවිලි වල මුල දැකීමට තවමත් මා අපොහසත්ය. මම සිතවිල්ලක් තුල සිටින බව සෑම විටම දැනගන්නේ මද දුරක් ගිය පසුය. සිතවිල්ලක මුල දැකීම සත්‍ය වශයෙන්ම කළ හැකි දෙයක් දැයි මට සැක පහළ වී ඇත. මගේ ප්‍රශ්නය නම් සිත එක් සිතකින් තවත් සිතකට හට ගැනීමක් එක්වර අත්දැකිය හැකි දෙයන්නයි. වරහන් තුල ප්‍රධාන සිත තුල සිට උපන් සිත්වල හට ගැනීම දැකිය හැකිද? අපගේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාගෙන් අසා දැනගත්තේ එක් චිත්තක්ෂණයකදී පහළවන්නේ එක සිතක් පමණියන්නයි. මෙම ධර්මතාවය චිත්තානුපස්සනාව කෙරෙහි බලපාන්නේ නම් බලපාන්නේ කිනම් ආයුරකින්දයි කරුණාවෙන් පහදා දුව මැනවයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. ත්‍රිජානසිකේ දේශනාවක් තියෙනවා අත්තිකේහි uppඤ්ඤාතෝ මග්ගෝ යන්න ඕන තැන දන්නවනම් යන්න තියෙන ක්‍රම 100ක් තියෙනවා. අපිට දැනගන්න ඕනේ හිතවිල්ල පටන් ගන්න හැටි නම් ඒ අදහසින් බලන්න ඉන්න. එතකොට ඕන තැනට යනවා. ඔය මත දාන්න එපා. හිත එක එක වේචිවිල්ලට එක හිතයි තියෙන්නේ අරක මේක බලන්න මොකක්වත් දැම්මොත් වෙන්නේ අර තියෙන එකේ සරල භාවය නැති වෙනවා මට දැනගන්න ඕනේ හිතවිල්ලක පටන් ගන්න. ඒ නිසා ඕන තරම් හිතවිලි එන්න දෙන්න. බලන්න ඕනේ හිතවිල්ල පටන් ගන්නම නම් මේ සංසිද්ධිය දිහා බලනකොට අපිට හිත කියලා දෙනවා යන්න ඕනේ තැන. අත්තිගේ උපඤ්ඤාතෝ මග්ගෝ. ගරු ස්වාමින් වහන්සේ සක්මන පිළිබඳවයි මාගේ සක්මන් භාවනාව වෙනදා මෙන්නෝ පටන්ගත් මොහොතේ පටන් හොඳින් පොළවේ ගැටෙන අයුරු තද ගති මෙලෙක් ගති සිසිල් ගති ඒ වාගේම ඇඟිලිවල වේදනා දැවිලි ගතිත් දනිස් සහ කකුලේ ඇතිවෙන වේදනා පැතිර යන අයුරු ටික වේලාවකින් ඒවා නැති යන අයුරුත් හොඳින් දැනෙනවා ඒ වාගේම සක්මන් කරන වෙලාවේ රූපයක් දැක්කත් ශබ්දයක් ඇහුණත් ඒවා සමග ගැටීමක් ඇති නොකර සක්මනේ යෙදෙනවා. පරියංක භාවනාව. මම මෙතෙක් කල පොඩි බංකුවක ඉඳගෙන භාවනා කළේ කකුල් වලට තියෙන වේදනා නිසා. කීප විටක් මම ඉරියව් මාරු කරනවා. මම දවස් 4ක් 5ක සිට පොඩි පුටුවක ඉඳගෙන ඉරියව්වට ඉරියව්ව සිහි කර භාවනා කරන්න පටන් ගත්තා. දැන් පැයක් එකහමාරක් ඉරියව්ව මාරු නොකර සිටීමට පුළුවන්. ඒ විතරක් නොව පරයන්කේ සිටින විට කකුල් දෙකක් තියෙනවාද කියලාවත් දැනුමක් නැහැ. ආශ්වාස ප්‍රශ්වාසය මට හොඳින්ම තේරෙයි. ඉඳලා හිටලා තමයි දැනෙන්නේ. විටක සිතවිල්ලක් කරා මගේ සිත දුවයි. නැවත මම අරමුණට ගැනීම කරනවා. තවද විටින් විට ශරීරයේ ගැස්සෙන ගතිය කීප වටක් කීප විට සිදු වෙනවා. ස්වාමීන් වහන්සේ කරුණාකර මට උපදෙසක් දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඔයගොල්ලෝ එක දණක එක ඉරියව්වක ඉන්න පුළුවන් ගතිය ඒ දැනෙන්න පටන් ගත්තා නම් දැන් භාවනාව විදිහට යනවා. ඔය ගැසිලි අර එහෙම කියන්නේ ඇත්තටම භාවනාවේම ලකුණු වගේ. ඊට පස්සේ භාවනාව හරියනකොට ඒකත් නැත්ත සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ වෙලාවට කැම බීම, ඉඳුන් හිටුන් නෑම හිත කරදර ගන්න නැතුව නිතිපතා භාවනා හේම කරගෙන යන්න කියන. එතකොට ওই ටික විසද වෙන්න පටන් ගන්නවා. අවසරයි අතිපූජනීය ස්වාමින් වහන්සේ කලක සිට භාවනා කරන මා පරයන්ක භාවනාවේදී ලද්ද අත්දැකීමක් පැහැදිලි කර ගැනීමට මෙය ලියමි. මා දැන් මෙතන කියා ඉරියව්වට හිත යෙදූ විට මාගේ මූල කර්මස්ථානය වන නාසය දෙතොල හා අවට මූණෙහි ඇතිවන කම්පන චංචල ස්වභාවය මතුවේ. එහි ඇති ස්වභාවයන් මෙනෙහි කරමින් සිටි විට එය කෙමෙන් සියුම් වී නොදැනී යන අවස්ථාද සතියෙන් දැනගතිමි. මේ සිදුවීමට විනාඩි 15ක් පමණ ගත විය. ඉන්පසු සිදු කිසිවක් නොදනිමි. නිින්ද ගියාද දන්නේ නැත. විනාඩි 15ක් 30ක් අතර කාලයක් විය හැකි බවට පසුව සිතාගත හැකි විය. මා නිින්දෙන් නවදිවන විට සිත කය කෙරෙහි යොමු වී තිබිනි. කය දහඩියෙන් තෙත්ව තිබිනි. බෙල්ල පහතටත් ඉදිරියටත් නැමී තිබිනි. වේදනාවක් අපහසුාවක් නැත. මෙසේ කීප විටක් නිවසේදීද සිදුව ඇත. ස්වාමීන් වහන්ස මේ தત્ත්වය පැහැදිලි කර දෙනමින් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය, තෙරුවන් ආශිර්වාදය ලැබේවා. අවදි වෙනකොට සත්‍ය කයේ තිබුණා කියලා කියන්නේ හුඟක් වෙලාවට සිත සැඟවි ගැනීමක් මිස නිින්දක් නෙවෙයි කියලා තමයි මේ අනුමාන කරන්න කියන්නේ. හිත නිින්දට ගියා නම් අරමුණේ නෑ හිත. ඒක නිසා නැවත නැවතත් නැගිටින හැම වෙලාවකම එක්ක ආශ්වාස ප්‍රශ්වාස එක්ක ඉරියව්ව තියෙනවද කියන එක බලන්න තරම් සතියක් තිබුණා නම් ඒකත් ලොකු කමටහන් සුද්ධ වෙලා තිබිලා තියෙනවා. මෙහෙම කරන්න එතකොට නින්දගේ අවදි වෙච්ච අවස්ථාව වගේ නින්දට යන්න ඉස්සෙල්ලා අවස්ථාව දැක ගන්න එක තමයි ඊගාව පියවර වෙන්නේ. ඒක කරන දෙයක් නෙවෙයි සිද්ධ වෙන දෙයක්. ඒ නිසා මේකට හිතක ගන්න එපා නින්දක් කියලා. හිත හැංගෙන වෙලාවක් කියලා හිතාගන්න. දැන් එළියෙන වෙලාව පේනවනම් අනිත් දවසේ හැංගෙන තනක් පේන්න පටන් ගන්නවා. ගරු ස්වාමින් වහන්සේ ආනාපානය ගෙවුණු ගෙවන් වූ පසු ඇතිවන හිස් බව තුල මට දෙදෙනෙක් ඇති බව දැනේ. මම දැනෙනවා දැනෙනවා ලෙස හෝ මම දැන් මෙතන ලෙස මෙනෙහි කරමි. තවත් පසකින් මම කැමති දේවල් පෙන්눔 කරන සිතවිලිය. මේ දේවල් දෙක දිහාද සමසිතින් බලන්න කිව්වේ. සමසිතින් බලනකොට ඒ සිතවිලි ඉවත් කිරීමට උත්සාහ නොකළ යුත්තේ එවිට එය ද්වේෂයක් වන නිසාද? මෙහිදී සමසිතින් බැලීමේදී දැනෙනවා දැනෙනවා ලෙස මෙනෙහි කළ යුත්තේ මෙනෙහි නොකළ යුත්තේ එසේ කිරීම විතක්කය අත් නොහැරීම නිසාද නමුත් එසේ මෙනෙහි නොකරන විට මා නිරීක්ෂණය කරන කර ඇත්තේ ඒ සිතිවිල්ල මුළු මනසම අරක් ගන්නා බවයි මේ සඳහා ගති යුතු මඟ මොකද්ද සමසිත පවත්වන අයුරු පහදා දෙන්න තෙරුවන් සරණයි ඔය උපක්‍රම රාශියක් මතක් කරා. ඒ උපක්‍රම රාශිය වෙලාවෙ හැටියට එක එක එක එක යොදන්න ඕනේ. එතකොට තමයි අපි තීරුම් අරගන්නේ බාහිරින් එන අරමුණු ලොකු නම්, Tamange අරමුණු ලොකු නම්, ඒ ඒ වෙලාවවල ටැක්ටික්ස් එහෙම නැත්නම් ඒ කළ යුතු දේවල් කර කර Taman මේ සිද්ධිය වශී කරගන්න ඕනේ. සිද්ධිය Taman අතට ගන්න ඕනේ. ඒ නිසා මෙනෙහි නොකළ යුතුමයි කියන්නත් බෑ, නොකළ යුතුමයි කියන්නත් බෑ. ඉතිවිල අයින් කළ යුතුයි කියලා හිතන්නත් එපා අනුන් කළ නොයුතුයි කියලා හිතන්නත් එපා ඒ වෙලාව හැටියට බලන්න කුණාටුවක් ආපු වෙලාවේ නැව පෙරලා ගන්න යන්න එපා. අදින්නත් එපා නැව. දැනගන්න ඕනේ මේ කුණාටු ඉවර වෙනකන් නැව අරසා කරගන්න. ඒකට කරණ තියෙන්නේ සමසිත තමයි. කලබල වුණොත් කුණාටු වෙලාවේදී අමාරු වෙනවා. ඒ නිසා ඒක පුරුදු වුණාට පස්සේ පේනවා මේ කවුරුත් කියලා දීලා හරියන්නේ නැහැ. තමන්ම පදම ගන්න හැටි දැනගන්න ඕනේ. ඒක සඳහා කරන පරිශ්‍රයෙන් අපි ආර්ය පරිශ්‍රණි කියලා. ඒ නිසා ඒකට කාටවත් ඇවිල්ලා උදව් කරන්න තියෙන බෙදා හදා ගන්න පුළුවන්. නමුත් කියලා දෙන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. කරබැලීමයි තියෙන්නේ. අවසරයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස. පසුගිය දින කීපෙදී මාගේ සක්මන ඉක්මනින්ම සතිමත් විය. සිත ගොඩක් චංචල වූ විට මම වම දකුණ කියා සක්මන්ට සිත යොමු කරමි. පියවර 15ක් 10ක්කින් යටිපතුලේ ගැටීම් සහ පාදයේ සන්ධිවල චලනයන් තේරෙන්නටගෙන ඉන්පසු කිසිම දෙයකට අවධානයක් නැතුව ගොස් නිකම්ම ඇවිදින්නට පටන් ගනී. නොසිතාම එක්වරක හයියනුත් තවවරක හිමිනුත් සක්මන් කරයි. ඉඳ හිට යටිපතුලේ ගැටීම් සහ පාදවල වේදනා දැනුණද අවධානය ඒට යොමු නොවේ. සිත බාහිරයට හෝ අනිකුත් අතීත හෝ අනාගත සිතිවිලි වලට නොගොස් විනාඩි කිහිපයක් එක දිගට සක්මන් කළ හැකිය. සමහර වෙලාවට මොනවා ඇහුණද දැනුණද මතකයක් නැත. ඒ කාලය නැතුව ගියා හෝ හිස් වගේ හිස් වගේ දැනේ. ඊට පසු සිත එකපාරටම වෙන අතීත හෝ වර්තමාන අරමුණක ඇති බව දැනගනි. එය සිත නැවත සතිමත් වූ බවට සාක්ෂියක් නිසා සිත බාහිරයට යාම ගැන කනගහටු නොවි සතුටු වන්නට පටන් ගත්ෙමි. මා කරන දේ යම් වරදක් ඇතනම් පෙන්වා දෙන ලෙසත් මට සක්මන් භාවනාවේ ඉදිරියට යෑමට ඔබ වහන්සේගෙන් තවදුරටත් මඟ පෙන්වීම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම ඒ උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබේවා. අපි මේ තර්ක මනසට වැටිච්චාම මේ කාලේ සාදේශී කියන එක තමයි හිරකරුවන් බවට පත් වෙන්නේ. ඉඳපුවාන් කාලේ මතක නැතිලා යනවා. තමකට දේශේ මතක නැති වෙලා යනවා. දේශේ මතක නැති කියලා කියන්නේ මම සහ මම නොවේ කියන සීමාව නැති වෙනවා. කාලය මතක නැහැ කියලා කියන්නේ කොච්චරලා හිටියත් දැන් එක පාරට අවදි වෙනවා තේරෙනවා. ඉතින් මේ දෙකම තක්කු මොක්කක් වගේ වුණාට නිවන තියෙන්නේ උතන තමයි. ඒ නිසා වරක දේශේ නැති වෙනවා, වරක කාලේ නැති වෙනවා. මේක ළඟ ළඟ වෙන්න ආරයි. ආය කාලේ එනවා, ආය කාල දේශේ එනවා, ආය කාලේ නැති වෙනවා, ආය දේශේ නැති වෙනවා. එතකොට තමයි අපිට අර චිත්‍රපටයක අන්ධකාරයයි ආලෝකයයි තියෙනකොට විතරනේ ඇනිමේෂන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ චරණ චිත්‍රයක් කරගන්න පුළුවන් කියන්නේ. ඒ වගේ තමයි මේකේ නිතේ ඒවා එනකොට කලබල කරන්න එපා. ඒ මතක නැතිවීමක් නෙමෙයි එතන සිද්ධ වෙන්නේ. අපිට නොදැන්න පැත්තකට ජනේලියක් කරලා පෙන්වන්න හදන්නේ. භාවනාවේ දියුණුවක් නොදැනුවත් දෙයට බය වෙන කෙනාට නිවනකට යන්න වෙන්නේ නැහැ. මොකද සම්ප්‍රදාය තුල නිවන නැහැ. ඒ නිසා මේවා එනකොට සෙල්ලක්කාරව ඒක නැවත නැවත එන විදිහට කටයුතු කරන්න මේක නිකන් කයට සහ ජීවිතයට තියෙන ආසාව අතහැරීමක් වගේ එකක් තමයි පේන්නේ. ඉතින් ඒක අවශ්‍යයි භාවනාවේ. ගරු ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාවේ දුර ගමනක් ආවෙමි. ඊට වඩා දුර යාමට ඇති බව දනිමි. මේ භාවනා වැඩමුළුවේ දෙවැනි දවසේදී සිටින ඉරියව්ව හා කයට මා යොමු වන බව වැටහුණි. අද්දුටු වෙමි. පරයන්කේ පමණක් නොව සෑම විටම කයේ සහ ඉරියව්වේ සිත රඳවා ගැනීමට උත්සාහ කළ මට දැන් බොහෝ විට එය નિરાයාසයෙන් වන බව වැටහි. නින්දෙන් නින්දට යන විටද ඒ සිදුවේ. අද අලුයම භාවනාවට වැඩි වේලාවක් සමගම අද අලුයම භාවනාවට වාඩි වනවත් සමගම වාගේ හිත තැම්පත් වුවත් ටික වේලාවක් නිශ්චල ඡායා එහා මෙහා ගිය අතර ටිකකින් නොපෙනී ගියේය. ඇඟ සැහැල්ලුය. කය ඇතුලේ පුළුන් ගොඩක් කැරකෙනවා වගේය. ඇඟ සහ ඉරියව් ඉරියව්ව හොඳින් දැනේ. ටික වේලාවකින් ඉනෙන් පහත කොටස බොඳ වීගෙන යන සේයාවක් දෙනුනි. එය මුළු ඇඟටම පැතුරිනි. ඉරියව්ව රූපේ බොඳ වෙනවත් සමගම මගේ මූණ ඇටකටු පෑදී වල ගැසී යාමද පපුව සහ අතපය ඇටසැකිල්ලක් සේද දැනුනි. පෙනුනි. එය ඡායාවකි. ටිකකින් මා ඇස් ඇරියෙමි. තත්පර කීපයකින් ඇස් පියාගෙන ඔහේ සිටියෙමි. බැටරියක් නැවත charge වෙනවා මෙන් භාවනාවට යොමු වෙනවා දැනුනි. එවට මගේ කනේ උඩ කොට කයේ උඩ කොටස සැහැල්ලු වන්නට පටන් ගති. උඩ හිසෙන් උඩ උර හිසෙන් උඩ පන නැතුවා වැනිය. හිස කඩා වැටේ. ඉස්සර භාවනාවේදීද හිස පහත්වන්නේ තද කළුවර ස්වභාවයකුත් හිසබර ගතියකුත් සමග උනත් අද එය සිදුුනේ පන නැතුවේ. තව ටිකකින් ඔළුව ඇතුළට පෙනෙන්නට විය. ඔළුව ඇතුළ පෙනෙන්නට විය. මොළයට සමාන ඡායාවකි. නමුත් අඳුරු ගතියක් තිබුණි. ඊළඟ මොහොතේ මා මේ ලෝකයේ ලෝකයෙන් තුරන් වන බව අත්දැක්කෙමි. දැනුනි. මා ඉදිරියේ වූ අනන්ත වූ හිස් බවක් මා මැරිලා යන දැනීමත් පුදුම විදිහට දැනුනි. එය මට වචනෙන් විස්තර කළ නොහැක. ලෝකයා දුකින් මිදීමට අනන්ත වූ සේවයක් කරන ඔබ වහන්සේට නිරෝගී බවක් දීර්ඝායසත් පතමි. ඒක පිළිවෙච්චර විතර බලාපොරොත්තු නෙවෙයි තියෙන්නේ බුදුරජාන්සේ සඳහන් කරනවා මුට්ටපාද සූත්‍රයේ අත්බහ පටලාව තුනක් ඕලාරිකත්ව ප්‍රතිලාභේ මේ කය ඉන්න ඉන්න ඉතිය ඔය පාසුකම් වෙනකොට තමගේ කය තමයි හොඳම මිත්‍රයා බවට පත් වෙනවා. භාවනාදී රූපී අත්පටිලාභ වෙනවා. මේක නෙගටිව් එක විතරයි පේන්නේ. පොසිටිව් එක නෑ නිකන් හේව නැල්ල වගේ පේනවා. ඊට පස්සේ අරූපී අත්පටලාභ වෙනවා ඒකත් නැති වෙලා යනවා. මේ හැම වෙලාවෙදීම මැරෙනවා. රූපී අත්පටලාභ නැති කොටත් කයට ආස කරන මිනිහා මැරෙනවා. එසේ අරූප රූපී අත්පටලාභේ මැරෙන කොටත් ආයෙසරම් මැරෙනවා. අරූපී අත්පටලාභේ මැරෙන මොනවත් වෙන්න බොරු. තුම් පොලකදී ඕනනම් අනිච්චවත සංඛාරා කියලා කියයි. බලනකොට gediye පිටින් ඉන්නවා. මොනවාක්වත් වෙලා නැහැ. අර හිතියට වැඩිය හොඳින් ඉන්නවා. මේක හරිය නැහැ නිසා ওই විදිහට එක එක එක එක නාටකම් යටන් නටන්න අරින්න. ඔය මොන නාටකම් නැටුවත් දැනුම වැඩි වෙනා මිසක් ඔය අපි හිතන බයක් මොකක්වත් වෙන්න දෙයක් නැහැ. මොකද ධර්ම ආරක්ෂාව තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රථම දින ධර්ම දේශනාවේදී මෙසේ සිත සතිමත් වී සිටීමෙන් කයෙන් කරන එක් දුෂ්චරිතයක් වන පානාතිපාතාවෙන් වළකී සිටීම පැහැදිලිය. එහෙත් අනිත් වේලාවන්හිදී කරුණු පහක් මුල් වී කරන ප්‍රාණඝාත අකුසලයේ වෙන්නේ කෙසේදයි කරුණාවෙන් පැහැදිලි කර දෙනු මැනවි. ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදීම ඒ උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබේවා. තෙරුවන් සරණයි. වෙන හැටි නම් ඇත්තටම ඔක්කොම හැම වෙලාවෙම අනික් වෙනලා සතුන් මරපරා ඉන්නවා කියන එක නෙමෙයි තියෙන්නේ. නමුත් බුක් කීපින් නැහැ. වෙනවද නැද්ද දන්නේ නැහැ. අපි මේ අද්දක ඕල්ල ඕල්ලා යනකොට මේ පිටියල්ලට විතරක් වැදිලා භූතයෝ ලක්ෂ ගාණක් ආගිරි ගාගෙන වැටෙනවා. අපිට ඇහෙන්නේ නැහැ. අපිට නම් හිතෙන්නේ අතපය විසි කර කර යනකොට ඉතින් පහක් එකේ වෝක් එක යනකොට කමන්නේ නැහැ. පහක් තියලා යනකොට මේ වර්ග ඝනාඩියක් ඝන අඟලක පස්වල නෙමටෝඩ්ස්ලා ඉන්නවලු ලෝකේ ඉන්න මනුස්ස ජනගහනට සමානව. පොළවේ කඩියක් තියෙනකොට. ඉතින් උන් මොන කුණු හරපෙන් බයින්ව ඇත්ත දැන්. අයි බුල්ඩෝසරයක් උඩින් යනවා වගේ මේක දැන් මේ ඉඳගෙන හිටියත් පණු ගොඩක් උඩ තමයි වාඩි වෙලා ඉන්නේ ඒ නිසා ඒ වෙලාවේදී වෙනවම කියලා කියන්න බෑ නමුත් වෙනවන වෙන පිටඳ අවතියක් නැහැ බුක් කීපින් නැහැ නමුත් මෙතන ඉඳද්දී උනත් චේතනාවක් නැහැ නේ ඉතින් මේ විදිහට අපි බලන්න ඕනේ අර කබ්බපාවතා කරනවා කියන එක මිසක් අනික් වෙලාවට සාපේක්ෂව අපිට ඒවා ගණන් හිලව් නැහැ මේකේ අඩු ගානේ දන්නවා. ඉතින් ඒක කළ හැක්කක්. ඒක මගේ යුතුයකමක්. ඒක මගේ ශික්ෂාව. මේ විදිහට අපේ හිතට කරුණු ගන්නන්න ඕනේ. පුළුවන් තරම් මේ පවින් වැළකීම සඳහා. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාවේ මාගේ මූල කර්මස්ථානය ඉරියව්වට සිත පිහිටුවීමයි මා දැන් මෙතන යනුවෙන් සිතා අරමුණු වලින් සිත මුදවා ඉරියව්වට සිත පිහිටුවීමට හැක සිත බාහිර අරමුණු වලට යනවා දැනුණු විට ඒ සමග එක් නොවි ඉරියව්වට සිත පිහිටුවීමට අපහසු නැත. එහෙත් අතීත සහ අනාගත සිතුවිලි වලට සිත ගිය විට ඒ බව හඳුනාගන්නේ ටික වේලාවක් ඒ සමග ගිය පසුය. කීප විටක්ම ඉරියව්ව වෙනස් නොකිරීමට අදිෂ්ඨාන කරගෙන ඉඳගෙන සිටින විට කකුල්වල වේදනාව දැනීමට ගනී. සිත ඉරියව්වටත් වේදනාවටත් යමින් පැවතිනි. මට දැනුනේ වේදනාව වේදනාවම මට සතිමත් වීමට උපකාරී වූ වගකි. පසුව පසුව වේදනාව දැනීම අඩු වී ගියද තවත් විටක එය දුරකින් නැති දෙයක් ලෙසද දැනිනි. දැන් දැන් වේදනාව දැනෙන කාලය අඩු යයි සිතේ. මේ වේදනාව නොදැනී යන තත්වයකට එයිද? ඒ වේදනාව පිළිබඳ සංඥා නැතිවීමක්ද? මාගේ ඔබ වහන්සේ පසුගිය දිනක ධර්ම දේශනාවේ පැවසූ පරිදි ඉරියාපතේට සිත පිහිටවනට පිහිටුවන විට එය සියුම් වෙයි නැති වී යන්නේ ඇඟ ගැන ඇති හැඟීම් සියුම් වී නැති වී යාමෙන්ද මාගේ පරයන්ක භාවනාවේ වැරදි ඇතොත් පෙන්වා දෙන ලෙසටත් මට පරයන්ක භාවනාවේ තවත් ඉදිරියට යෑමට ඔබ වහන්සේගෙන් උපදෙස් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම ඒ උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබේවා. පරියන්ක භාවනාව නම් දෝෂයක් පේන්නේ නැහැ. නමුත් අර අහන ප්‍රශ්න වලින් පේනවා. තමන් මේක නැවත නැවත කරලා අත්දකින්න වෙනුවට අනුන්ගෙන් ඇහිල්ලෙන් බලාපොරොත්තු වෙනවා. මේ වගේ ක්‍රමයක් හම්බ වෙච්ච වෙලාවේ ඒක නැවත නැවත කරලා බලන්න. මේ වේදනාවක් නැති වෙනවා කියලා කියන්නේ හැඟීම නැති වුණාද වේදනාවක් නැති වුණාද? කය නැති උනායි කියලා කියන්නේ කය පිළිබඳ හැඟීම නැති උනාද කයම නැති උනා. ඒ වගේම වේදනාව තියෙනවා කියන්නේ සත්‍යයට හේතුවක්. හිතවිලි කියන්නේ සත්‍යයට හේතුවක් තමයි. ඉතින් මේ අවස්ථාව හම් වෙච්ච වෙලාවේ මේ පරිශ්‍රණය දිගට කරන්න ප්‍රශ්න අහන කෙනෙක් වැරද්දක් කියන එක නෙමෙයි මම කියන්නේ. මේ අද්දකිය හැකි ප්‍රත්‍යක්ෂ කළ හැකි ක්‍රමයක් තියේදී වෙන කෙනෙක්ගේ ගහන්න හදනවා කියලා කියන්නේ මේ ඔරිජිනල් බඩුවක් ගන්න පුළුවන්කම තියෙන සෙකන්ඩ් හෑන්ඩ් බඩුවක් ගන්න හදන. ගරු ස්වාමීන් වහන්ස පරයන්කේට වාඩි වන මම හිඳගත් සැනින් සියල්ල දෙස සමස්තයක් ලෙස බැලීමට පටන් ගනී. එහිදී ඒ ඒ අවස්ථාව ප්‍රකට දේ අරමුණු කර ගිමන් කිරීමට පටන් ගනී. උදාහරණ හුස්ම රැල්ල පිම්බීම හැකිලිම හෝ ඉරියව්ව හෝ ඉරියව්වේ ප්‍රකට ස්ථානය හිස උඩකය යටිකය ආදී අහසේ තරු රේඛයකින් අතු ගන්නක් මෙන් අරමුණු සියල්ල පැත්තකට කර දැන් මාහට සොඳුරු නිස්කලංක නිශ්චල භාවයට සමවැදීමට ඊතරම් කාලයක් ගත නොවේ එය පුන් සඳක්සේ ප්‍රකටය, පැහැදිලිය, ප්‍රභාෂවරය. මුල් අවස්ථාවේදී ඒ ඊතරම් ප්‍රබල නැතත් මම කිඳි. හරියට ලිඳෙන් බාල්දියකට වතුර ඇද නානවා වැනිය. ලිඳ නිශ්චල භාවය නම් මම බාල්දියෙන් එම නිශ්චල භාවය ස්නානය කරමි. ස්නානය කරන සැනින් නිශ්චල භාවයෙන් මම තෙත් වෙයි. නැවතත් මම මතුවේ. නැවතය නිශ්චලතාවේ බාල්දියෙන් තෙත් කරමි. කීප විටක් මෙසේ කරන විට මම අතුරුදහන් වී නිශ්චලත්වයේ නිශ්චලත්වයේ ප්‍රකට වේ. පූර්ණ ශූන්‍යතාවයේ තුලදී වේලාවකට පසු සැරයක් අරමුණු ගලායේ. එය කාලයකට අදාළ නැත. නමුත් කතාවක් කියා දෙයි. එය ගැඹුරු ධර්ම කාරණාවකි. මම එතනදී එම සිතවිල්ල තුල කොනක හෝ කෙලෙසයකින් අපවිත්‍ර වී ඇද්දැයි විමසයි. මට එවන්නක් නොපෙනේ. සබම් බෝලයක් ඉදිකට්ටකින් යන පුපුරා යන්නක් මෙන් එම සිටිවිල්ල අතුරුදහන් වේ. රූප වාහිනිය නිමා දැමුවක් මෙන් අරමුණු ගොස් නිශ්චලත්වයේ යලිත් ඉතිරි වේ. සතියට හෝ නිශ්චලත්වයට බාධාාවක් නැත. මේ අයුරින් විටින් විට අරමුණු පැමිණේ. ගිමන් වේ. මේ අයුරින් පරයන්කේ ගෙවේ. ගරු ස්වාමීන් වහන්සේ මේ තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා තව තවත් ප්‍රතිකාර නිර්දේශ කරන්නේ නම් කැමැත්තෙමි. තෙරුවන් සරණයි. ප්‍රතිකාර නැතුණත් ඕකෙම යන්න පුළුවන්. නමුත් මූල ධර්මයක් වශයෙන් කියන්න තියෙන අරමුණු තිබුණත් නැතත් දෙකටම සමහිත එනකන් මේ සම්පූර්ණ හේතුඵල ධර්මකින් සිදුවෙන එකක්. අයිතුයාවයි කියලා අරමුණවයි කියලා හිත නරක කරගන්නත් එපා. විවේකුණයි කියලා ආඩම්බර කරන්නේ නැතුව දෙකට සමහිත එනකන් ඉදිරියට යන එකයි කරන්න ඕනේ. නරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී ඇතිවෙන අනායාසයෙන් යන සක්මනේදී කෙන්ඩාවල විලුඹ ආදී වේදනා ඇතිවේ. මෙම වේදනාවන් නැතිවෙන ආකාරය විපස්සනා කළ හැකිද? නොයිසේනම් කිසිවක් මෙනෙහි නොකර දැනීම පමණක් අවබෝධ කර ගැනීම සුදුසුද? සක්මන් භාවනාව ඉදිරියට ගෙන යාමට සුදුසු උපදෙසක් ලබා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී සුව හා දීර්ඝායුෂ පතමි. ත්වන් සරණයි. ඒ දැනෙන දේවල් සතියේට ආහාර කරගන්න අතීතේ නෙවෙයි දැම්මයි මෙතනමයි මමමයි එනිසා මේ දැනෙන දේවල් නිසා මට සතිය තියෙනවා කියලා ගන්න මිසක් ඒක අයින් කරන්න උත්සාහ කළොත් ඊට පස්සේ වෙන්නේ ගැටුමක් ඇති වෙනවා. ඒ නිසා ඒක දිහා සතියෙන්ට මේක ආහාරයක් කරන බැලුවොත් වෙන්න ඕන දේ වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස පසුගිය දින කීපෙම කරදරයක්ව තිබූ පරයන්කේ බෙල්ල ඉදිරියට නැමීමෙන් හුස්ම ගැනීමට බාධා වීම හා තදබල වේදනාව ඔබ වහන්සේ ඊයේ දිනේ ලබා දුන් උපදෙස් මත ක්‍රියා කිරීමෙන් මගහරවා ගැනීමට හැකිවිය. ඒ අනුව ඊයේ හවස සහ අද උදෑසන පරයන්කේද හොඳින් කරගෙන යාමට හැකිවිය. ඔබ වහන්සේට පින් දෙමි. ඊයේ සවස හා අද දින මේ දක්වා කෙරුණු පරයන්කවලදී අත්දැකීම්වල යම්කිසි ඒකාකාරී හා පොදු බවක් දිටිමි. මම දැන් මෙතන කියා ඉරියව්වට සිත් යොමු කළ පසු මතුවන මූල කර්මස්ථානය වරහන් තුඩ නාසිකාග්‍රේ කම්පන චංචල. ඔස්සේ භාවනා කිරීමේදී එය ගෙවි හිස්තන අද්දුටුවෙමි. එය පෙරමෙන් ගැඹුරු බවක් හෝ බොහෝ වේලාවක් නොපවතී. ඉක්මනින්ම වාගේ නැවත මූල කමටහන මතුවේ. ඒ සමගම පසුබිමේ චිත්ත රූප සිතවිලි ආදියත් ඇතිවේ. සිතවිලි මායයා සංඥා මායයා යනුවෙන් මෙනෙහි කිරීමෙන් ඒවා මැකියයි. සිතවිලි බොහෝ විට කමඨහන් වාර්තාව සකස් කිරීම සම්බන්ධවයි. සම්බන්ධයක් නැහැ. සිතවිලි බොහෝ විට සතියෙන්ම සමහර විට සතියෙම සිතවිල්ලක් ඔස්සේ ටික දුරක් යයි. පසුව නවති. ශබ්ද ඇසුනාට ගානක් නැත. තද බල වේදනාද නැත. මීට පසු නැවතත් සිතවිලි නැවතත් හිස් බවට යයි. මේ ආකාරයෙන් බොහෝ වරක් සිදුවේ. ශූන්‍යතාවයේ ගැඹුරකට යන්නේ නැත. පළවෙනි ප්‍රශ්නය. ස්වාමීන් වහන්ස මෙසේ වන්නේ උපේක්ෂාව හෙවත් සමහිත ඇති කර ගැනීමට හිත පුරුදු කිරීමක්ද? සමහර විට ප්‍රියමනාප චිත්‍ර රූප මතුවීමේදී ඒවා ළඟ හිත නතර වේ. ප්‍රනීත ආහාරවල සංඥා දිස්වේ. දැන් ආහාර පිළිබඳ පෙරමෙන් තදබල ආශාවක් නැතත් ඒවා දිස්වේ. මීට පෙර අවස්ථාවක භාවනාවේදී එසේ සිදුවී සිත ගලවා ගැනීමට අපොහොසත් විය. දැස්හර භාවනාව නතර කරන්නට සිදුවිය. නමුත් ඉන්පසු මම එහි පටිච්ච සමුප්පන්න බව මෙනෙහි කෙරෙමි. වරහන් තුල භාවනාවෙන් පසුව අද එය සිදු වුණේ දෙවන වතාවටයි. එහිදීද සිත එහි ඇලී නැතර වුණි. සජීවීව එම ධර්මතාවය දැකීම හොඳයි සිතුණු නිසා හේතුඵල මෙනෙහි කර ඉක්මනින් නිමිදුනේමි. අතීත සංඥාවකට ඇති වූ සැප වේදනාවක් නිසා තණ්හාව උපාදාන ඇති වූ සැටි මමයා යන සිතවිල්ල විසින් ඒ උපාදානයේ සිදු වූ බවත් එයම මමයාගේ පැවැත්ම හෙවත් භවයට හේතු වූ බවත් ආදි වශයෙනි. දෙක. ස්වාමීන් වහන්ස භාවනාවේදී එසේ කළ යුතුයද නොකළ යුතුයද? එහි පටිච්ච සමුප්පන්න බව මෙනෙහි කළ ආකාරය නිවැරදිද? තුන. පළමු ප්‍රශ්නයේ සඳහන් උපේක්ෂා හිත වැඩුණු පසුද සංකාර උපේක්ෂා ඥානය හරහා මාර්ගඵල අවබෝධ වන්නේ. ඒ මා සිතා සිටින ආකාරයයි. එහි වැරදි පෙන්වා උපදෙස් දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ ප්‍රශ්න එක තාක්කත් යොමු කරන ප්‍රශ්න නෙවෙයි භාවනා අවුල් කරනවා. ටිකට ඔක යන්න අරින්න. එතකොට වෙන්න ඕන දේ වෙයි. ඔය තර්ක දාන්න ගත්තොත් ඊට පස්සේ වෙන්නේ අර මේ පැහිගෙන එන වත්පත්‍රයට ඇල්ලතුරක් කරුවා වගේ. කරුණාකරලා ටික ඔක්කොම අයින් කළා. යන ක්‍රම නම් 100 100ක්ම හරි. ඔය අර හිතවිලි මේ හැක උපදවනවා ප්‍රශ්න කරන දේවල් ප්‍රපංච කළ යුතු නැත්නම් වල ප්‍රපංච කිරීමේ අපරාධය සිද්ධ වෙනවා. උදේ ප්‍රපංච කරන්නේ නැතුව යන්න පුළුවන්. ගරුතර පූජ්‍ය පාදයන්න් වහන්ස පරයන්ක භාවනාව මේ සම්බන්ධයෙන් මෙම භාවනා පුහුණුවේදී මා මුල සිටම මුහුණදුන් ගැටලුව ඌයේ ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම්ව අප්‍රකටව දැනීමයි ඔබ වහන්සේගේ දේශනා හා උපදේශ පරිදි භාවනාවේ යෙදීමේදී යෙදීමේදී එය ආනාපාන සංඥාව නොදැනී යාම බව වටහා ගතිමි. දැන්නෙම සංඥාව වෙනුවට ආලෝක සංඥාවක් මතුවීම නිසා සිත ඒ තුල පැතිර පවතී. එහෙත් දැන් නේද විවිධ ලෙසින් මතුවී නැති වී යයි. දැන්නෙම සිත අකර්මණ්‍ය වී නින්දට වැටීමේ ස්වરૂපය අද උදෑසන පරයන්කේදී පැවතිනි. වරහන් තුල තියෙනවා නින්ද යාමක් නොවේ. එහෙත් ඊළඟ පරයන්ක අවස්ථාවේදී ආනාපානයේ දීර්ඝව සියුම්ව වඩාත් ප්‍රකටව ඊතා ස්වල්ප වේලාවක් දැනිනි. එහිදීම ස්වභාවය හා ආශ්වාස ප්‍රාශ්වාස දෙකේම මුල මැද අග ආශ්වාස ප්‍රාශ්වාස දෙකෙහි වෙනස හා ඒ දෙක අතර විරාමය නිරීක්ෂණය කෙලිමි. එය වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකිවද ටික වේලාවකින් ආලෝක සංඥා ඉදිරිපත් වීමෙන් ආනාපාන සංඥාව නොදැනී ගියේය. ටික වේලාවකදී ආලෝක සංඥාවද නොපෙනී යම නිසා සිත අතරමං වූ වාසේ දැනිනි. ඊටපසු නොඑක් විදිහේ සිතිවිලි එන්නට විය. ඇතැම් විට අතීත සිදුවීම් හා ඇතැම් විට ධර්මමය කරුණු සිතට නැගිනි. සිදුවීම් ඇසුරින්ද ඒවායේ මූලය ද්වේෂය අවිද්‍යාව මෙන්ම මෝහය මමය ආත්ම දෘෂ්ටිය නිසා ඒවා සංකීර්ණ ගැටලුන් ලෙස පැන නැගීම බව මෙනෙහි විය. ප්‍රශ්නේ වී ඇත්තේ භාවනාව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සිදුවන දෙයට ඉඩ දී සිටියෙමි. සිටින්නෙමි. ඒ වුවද අනවශ්‍ය ලෙස සිතුවිලි මතුවීම හා ඒ තුලින් සතිමත් භවයේ ස්ථාවරත්වයට පත්වීමට බාධා පැමිණ තිබීමයි. අද දින තුන්වැනි පරයන්කේදී එම ගැටලු ස්වභාවය වඩාත් අදින් මතුවිය. එනේන සිතිවිලි විමර්ශණයට සිත නිතතින්ම යොමු වීම හා එයට ඉඩ හැරීම යෝග්‍ය වේද. මේට විසඳුමක් ලබා ගැනීමට අදාළ අවවාද අනුශාසනා ලබා දෙන්න මෙන් ගෞරවපූර්වකව ඉල්ලමි. නැවත එම ආනාපානය වෙත සිත රැඳවීම එතරම් බලවත් වුමනාවක් නොදැක්ුවේ ලද උපදෙස් අනුය. දැන් මූල කර්මස්ථානයේට ඒමට නොහැකිව සිත විපිලිසර වී ඇති බව මගේ හැඟීමයි. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය වේවා. මේ ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා හරි අවුල්සහගත විදිහට තියෙන නමුත් උත්තරේ කියන්න තියෙන්නේ හිතවිලි එනවා හිතවිලට එන්න දෙන්න. හිතවිලි එනවා කියලා ඇස්තිලා යන්නේ. ඒසොට ඕක පිළිබඳ ගැටෙන්න ගියොත් තමයි ප්‍රශ්න ඔක්කොම මතුවෙන්නේ. ඔය අවස්ථා තුනක් විස්තර කරනවා මුල් දෙකේදීම කෙරුව විදිහට. ඉතිලි එනවා. ඒන හැම වෙලාවකම සුවසේවාව සිද්ධ වෙනවා. සැරව පිට වීමක් වෙනවා. ඒක පිටුනේ නැත්නම් ඇතුලේ කැන්සර් පිළිකා වෙනවා. ඒ ඉතිරි එනේක හොඳයි. මේ වගේ වෙලාවට ආවට අපි ඒකට අතුම් මරන්න හොරකම් කරන්න යන්නේ නැහැ නේ. ඒ හිතවිල්ලට පුළුවන් තරම් එන්න ඉඩ දෙන්න. ඒකට ප්‍රශ්නේ ඒකට නිකම්ම විසඳෙනවා. අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ලෙස දැනෙන්නේ නාසයේ කම්පන චංචල ස්වභාවයයි. ටික වේලාවකින් එය ඊතා තද වායු ධාරාවක් බවට පත්වී ටිකෙන් ටික නොදැනී යයි. නැවත ටික වේලාවක් දැනී වරහන් තුල තද වාත ධාරාව ආයෙත් නොදැනී යයි. රූප ස්වභාවයත් අරූප ස්වභාවයත් වරහන් තුල සංඥාව එක ලෙස සතිය පැවැත්විය හැක. අවට ශබ්ද ඇසුණත් එය බාධාවක් වන්නේ නැත. මෙවැනිම ස්වභාවයක් එනම් නාසයේ වාත ධාරාව ගැන සතිමත් වී සිත ඒකාග්‍රතා ඒකාග්‍ර වීමත් ඊයේත් පෙරේදා ධර්මදේශනාවේදී සිදුවිය. නාසයේ අඛණ්ඩ වාත ධාරාව නොදැනී ගිය විගසම ඒ සතිය සම්පූර්ණයෙන්ම කන වෙතට යොමු වී තිබුණි. ඉදිරිය බලා සිටියද ඇසට පෙනුණු දෙයට අවධානයක් නොවිය. මුළු ධර්ම දේශනාවම සම්පූර්ණ සතියෙන් යුතුව ශ්‍රවණය කරන්නට හැකි වුණි. කනෙහි ශබ්දයේ කෙරෙහි සතිය පවතින බවත් හොඳින්ම දැනගතිමි. ඉතිරි ආයතන පහම අක්‍රිය වී කන පමණක් ක්‍රියා කරනවා දැනුනි. සක්මන් භාවනාව මෙනෙහි නොකර සක්මන සිදුවේ. පාදවල ස්පර්ශයත් එය චක්‍රාකාරව සිදුවන දෙයක් බවත් වැටහේ. සාමාන්‍ය වේගයක් පවතී. ඊයේ හවස පටන් සක්මනේ යෙදෙන විට වම් පාදයේ ස්පර්ශයේ පමණක් චක්‍රයේ වැඩි වශයෙන් දැනුනි. ක්‍රමෙන් දකුණු පාදයේ පොළව සමග ස්පර්ශ සිදු නොවන තරමට සියුම්ය. දකුණු පාදයේ වම් පාදයට වඩා දිගින් අඩුසේ දැනුනි. අවට ශබ්ද වලින් බාධාාවක් නැත. නමුත් මෙසේ වන විට නිදිමත ගතිය තදින් දැනේ. එවිට සක්මන් නොකර එවිට සක්මන නතර කොට විවේක ගතිමි. මාගේ භාවනා අත්දැකීම් ඔබ වහන්සේට වාර්තා කිරීමටත් භාවනාවේ භාවනාවන් දෙකෙහිම වැඩි දියුණුව සඳහා අවවාද උපදෙස් ලබා ගැනීමටත් මෙය ලීමේ බලාපොරොත්තුවයි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරමි. සාදු සාදු. ඒ සක්මනේන නිදිමතීදී නැත කරන්නේ නැතුව පුළුවන් තරම් ඒක ලක්වණේදීම කඩාගත්තොත් ලොකු පිම්මක් වෙනවා. ඒක නිසා යන ක්‍රමේ හරි. නමුත් මේක දිගට දිගට කරනකොට තමයි Tamanට අත්දැකීම් රාශිය ඉන්න පටන් ගන්න නැත්නම් සැකදුරු වීම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්ස සක්මනේදී ලද අත්දැකීම් මෙසේ විස්තර කරමි. දෙපා වල දැනීම පමණක් ලැබමින් විනාඩි 5ක් 10ක් කාලයක් සක්මන් කළෙමි. කොරිඩෝවේ බිත්ති දෙක අතර දෙපැත්තට පැද්දෙමින් වෙරි වූ මිනිසකුසේ යන්නට විය. සිතවිලි වේදනා නැත. පායේ දැනීමත් අඩුය. පාලනයක් නැත. ආනාපානයේදී සංඥාව ගෙවි හිස්තන්ට ළඟා වීමට සමාන වන්නේ සක්මනේදී දෙපයට ස්පර්ශය නොදැනීමද. කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. සක්මනේදී වෙන්නේ ආයාසය නැති වෙලා අනායාස වෙන එක තමයි වැටෙන්නේ. ගරු ස්වාමින් වහන්ස මූල කර්මස්ථානය ආනාපාන භාවනාව මෙනෙහි කිරීම ආශ්වාස ප්‍රශ්වාසය ආනාපාන භාවනාවේදී විනාඩි 20කට පමණ ඇතිවන වේදනාව මෙනෙහි කර මානසිකාරය ඇති කරගන්නේ කෙසේද මුලදී නිමිත්තක් ලෙස ආශ්වාස හා ප්‍රශ්වාස වදින ස්ථානයේ වදින නාසයේ ස්ථානයට සිත යොමු කළෙමි වේදනාවේදී වේදනාව ඇතිවන ස්ථානයට සිත යොමු කළ යුතුයද? එසේත් නැත්නම් වේදනාව මම නොවේ, වේදනාව මගේ නොවේ, වේදනාව මගේ ආත්මය නොවේ වශයෙන් මෙනෙහි කළ යුතුයද? කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. ආනපානට බාධා කෙරුවොත් විතරක් වේදනාව මෙනෙහි කරන්නේ නැත්නම් වේදනාව තියෙද්දී ආනාපානට හිත යෙදීමෙන් මෙනෙහි කළ යුතු අවස්ථා නැති අවස්ථා දෙක තේරුම් ගන්න බැරි නම් ওই ප්‍රශ්නේ දවස් 10 භාවනා නැ 20ක් කෙරුවත් කරයි. ඒ නිසා මතක තියාගන්න ආනාපාන බාධා කරන වේදනා සද්ද හිතවිලි විතරයි මෙනෙහි කිරීම කියෝ මොන හරි එකකින් ටැකල් කරන්න. එහෙම නැති වෙලාවල් වල හෙලවෙලව මෙනෙහි කරන්න යන්න එපා. හැකිතා මූල කර්මස්ථානයේ ප්‍රවර්ධනය කරන්න බලන එකයි කරන්න ඕනේ. ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනයේදී බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දතාවයට ප්‍රිය කරන බව පැවසුවේය. අප නිතරම දකින දසුණක් තමයි සමහර ධර්මදේශනාවලට පෙර මංගල බෙර ගැසීම. මේ විශේෂයෙන් ටීවී වල යන ධර්මදේශනාවල පවතී. එසේම ගෙවල් වල තිබෙන පිරිත් සජ්ජායනාවලද බෙර කරවෝ සම්බන්ධ වෙයි. මේවා වැරදි ගතානුගතික පුරුදුද? කරුණාකර පහදා දෙනු මැනවි. හරි දැනීමක් ලැබීමෙන් මේ දෙස බුදුන්ගේ ධර්මයේ තුලින් බැලිය හැකියයි මා හට හැඟේ. ත්වන් සරණයි. ඔය ටෙලිවිෂන් එකේ ස්විච් එකක් තියෙනවා. ඒක ඕෆ් කරපුවා ඉවරයි කොහොම. බිරකාරෝ නිකන් ගෙවල් වලට ඇවිල්ලා බිර ගන්න උන්ට සල්ලි දෙන්න ඕනේ. මේ අහ කෑනයි මොකට එදා ගන්නේ? මොකද ටෙලිවිෂන් ගන්නේ. මදි. ටෙලිවිෂන් දෙකක් කරන් දෙන්න ඕනේ. බිරකාරයට කියනවනේ දෙපැත්ත ඇවිල්ලා නිකම්මට උදේ හැන්දෑවේ හැන්දෑ මුරේ හැන්දෑ කල්ලෙන්දරේ දෙකම ගහලා පෙන්නන්න කියලා. කවුරු බිර ගහපම අපිට මොකෝ? ගරු ස්වාමීන් වහන්ස ගෘහ ජීවිතයේදීම පංචශීලයට අමතරව විකාල භෝජනා ශීලය සීලය රැකීම ආනිශංස ඇති යහපත් ක්‍රියාවක්ද මාගේ අවබෝධයට අනුව ගෘහ ජීවිතය තුල අනෙකුත් ශීල ශීලයන් තැකිය නොහැකි බවයි අප ගැන අනුකම්පා කර හොඳින් පහදා දෙනු මැනවි ඒ ගෘහ ජීවිතයේ තියෙන බරපතල ආසාව තමයි පේන්න තියෙන්නේ මොනවා කරුවත් ඒක රැකගෙන ගෘහ ජීවිතේ රැකගෙන ඉතුරු සිල්පද කැඩුවත් එකයි කරපුවත් එකයි. ඉතින් පව් කියලා හිතනවා මේ ගෘහ ජීවිතේ තියෙන බරපතල ආසාව. ඒකේ ඉඳගෙන සිල්පද රැක්කත් නැතත් මේ හිතේ ගිහිකමක් පැවිදිකමක් ඇත්තේ නෑ. හිතට ඔය මොනම දෙයක්වත් නෑ නිකන් බොරු. හිත මේ කාලයට සහ දේශයට අහු වෙන එකක් නෙමෙයි. මෙව නිකන් අර උපාදි ලෝගුවක් දාගත්තා වගේ. ඒක දාගත්තොත් ඉතින් කණ්ඩ වෙනවා. හිතට කියන්නේ මනුස්සකම මේකේ තියෙන්නේ. මේ මනුස්සකම ඉඳගෙන සිල් රකින්නවද සමාධි භාවනා කරනවද ප්‍රඥා භාවනා කරනවද කියන මිසක් මේ ගිහිකමක් ඔලුවට දාගත්ත ගමන් ඉතින් පව් තමයි සොරි කියලා තමයි කියන්නේ ඊට පස්සේ ඉතින් ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව ආරම්භ කිරීමට පෙර අප දහවල් හෝ රාත්‍රී ආහාරය අරගෙන ඇතිනම් කොපමණ කාලයක් ආහාර දිරවීමට දිය යුතුද උදාහරණයක් ලෙස ආහාර ගැනීමෙන් පසුව පැය භාගයක් හෝ පැයක් යනතුරු සක්මන් භාවනාව පටන් නොගත යුතුයද? එසේත් නැතිනම් ආහාර ගැනීමෙන් පසුව කෙලින්ම සක්මන් භාවනාව පටන් ගැනීමට හැකිද? මේ ඇසීමට හේතුව සෞඛ්‍ය පිළිබඳ දැන ගැනීම පිණිසයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නෑ ඒකදී මේ කියලා තියෙන දානේ ගත්ත ගමන් බුදිය ගත්තොත් බඩේනවා. දාහනේ ගත්ත ගමන් පොල් ගස් නගින්න හරි පීනන්න හරි ගියොත් මාර්යා ඒ තරම් වෙගෙන් එළවනවා. දාහනේ ගත්ත ගමන් සක්මන් කෙරුවොත් ආවුස වැඩෙනවා. ඒක නිසා බුබ්බඩේ එක එක જાති කතා කියනවා මේ අපේ ලොකු සාංශ කියූප එකක් ඔය. තානේ ගත්ත ගමන් සක්මන් යන අතෝ දන්නෙත් නැතුව සක්මන් යන. දේරුවන් සන්නයි ස්වාමීන් වහන්ස. ඊයේ ධර්මදේශනාවෙන් පසු මා අප කරනා දේවල් ගැන මදක් සිතා බැලුවෙමි. විශේෂයෙන් සතියන්ත සහ දීර්ඝ නිවාඩු කාලවලදී අප මිතුරන් සමග එකතු වී විනෝද චාරිකාවල යෑම කොතරම් අඥාන ක්‍රියාවක්ද කියා මට දැන් සිතේ. සතුටක් ලබන්න කියා gederin පිට වුණත් gederin පිට වූ වේලාවත් gederට නැවත පැමිණෙන වේලාවත් අතරතුර මොන තරම් දුකක් විඳිනවද? සමහර අවස්ථාවල gederට පැමිණි පසුත් gedera භාර්යාව හා ස්වාමි පුරුෂයා අතර සති කිහිපයක් යනතුරු ප්‍රශ්න. ඊයේ දේශනාව අනුව අපි එකතු කරගත් සංඥා ගොඩ මේ විනෝද චාරිකා වලින් කෙසේ ගෙවා දමමුද? එකතු කරගත් සංඥා කොට. අනාගතයේ මගේ සියලු විනෝද චාරිකා මයින්ඩ්ෆුල්නස් රිට්‍රීට් වේවායි පතමි. මට ඇති එකම ප්‍රශ්නය gedara භාර්යාව මේ අදහසට කැමති කරවා ගැනීමයි. බඳින්න ඉස්සලා බැලුවනම් අන්න වැඩේ. දැන් ඉතින් ටිකක් පමයි. ඔබ හන්සේට කැමති අදහසක් පළ කරනසේක්වා. තෙරුවන් සරණයි. ට්‍රිප් නොගියත් ඔච්චරම තමයි වෙන්නේ. ට්‍රිප් ගියයි කියලා විශේෂ අකුසලයක් වෙන්නේ නැහැ. ට්‍රිප් නොගියත් සංඥාවල කිසිම වෙනසක් නැහැ. ඒක නිසා අපි හැම වෙලාවෙම බලන්නේ අපේ භාවනාවට අල්ලපු ගෙදර නෝනා මොකද කියන්නේ මගේ නෝනා මොකද කියන්නේ කොහෙන් හරි තියෙනවා මේ කරදරයක් Tamanට කරන්න තියෙන මේ සංඥාවලට ඔය මොකක්වත් ඇත්තේ නැහැ ඒ නිසා ට්‍රිප් එකක් ගියත් එකයි නැතත් එකයි ගෙදර හිටියයි කියලා සංඥාවල අඩුවෙඩියක් වෙන්නේ නැහැ නිසා පොත් බීමක් කරන්න පොත් බීමක් කිරුවට පස්සේ බනහනකොට සිද්ධ වෙන එක ඒත මේ කුසල ඡන්දයෙන් කරලා බලනකොට තේරෙනවා මේක නිකම් මේ බුදුහාමුදුරු කිව්වට අහනවද නැත්නම් ධම්මජීවහාමුදුරු කියනකට අහනවද නැත්නම් ඇත්තට වෙනවද කියලා බලන්න. එතකොට ඒකට ක්‍රමසාවිති පහළ වෙයි. ඔය තව කෙනෙක් මත රඳාපවතිනවා කිව්වා නම් එක්ස්කියුස් එකක් විතරයි. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ ඉවරයි. අර එයාගේ ප්‍රශ්නේ අහන්න ඕනයි කියපු එකනට ප්‍රශ්න දෙන්න. ඒකත් කෙටියෙන් කරන්න ඕන. ඔච්චර කියලා ඇහුවට පස්සේ තවත් තියෙනවද කියලා මට සැකයි මොනවා කියන්න තියෙනවද කියලා. අවසානංශ පළවෙනි ප්‍රශ්නේ විසඳුම පෙර ඉදා දානුදේශනාවෙන් විසඳුම පිළිතුරු ලැබුණා. මේ මට තියෙන්නේ මගේ පරයන්ක භාවනාවේදී මට වාඩි වෙච්ච ගමන්ම හිත සමාධිමත් වෙනවා. මේ ඒක තමයි මට තිබුණේ පළවෙනි ප්‍රශ්නේ හැටියට මට ඒක මම කලබල වුණා මේ මට ආනාපාන සතිය කරන්න මේ කරද්දී සිත තුනී වෙලා ගිහිල්ලා ඊට පස්සේ දැන් මුකුත් කරන්න ඉස්සෙල්ලා හිත සමාධිමත් වීම ගැන ප්‍රශ්නේ තිබුණේ ඒක හරි ගියා ඊට පස්සේ මට ඊයේ උදේ භාවනා කරද්දී මේ එක්කරම මම මම මෙතන වාඩි වෙලා හිටියා තව කෙනෙක් මගේ දකුණු පැත්තෙන් මම වගේම කෙනෙක් වාඩි වෙලා හිටියා එතකොට තව මට සද්දයක් ඇහුණා. ඒක කිව්වේ තව කෙනෙක්ද කවුද කියලා මම දැක්කේ නැහැ. මේ ඔය ඉන්නේ මෙතන කියලා කිව්වා. නෑ ඔය ඉන්නේ මේකා කියලා කිව්වා. මේකා කියලා කිව්වට එතන තරහකින් වෛරයකින් කිව්වා නෙමෙයි. නිකන් අර ඒක කිව්වේ ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් අපි මෙච්චර හෙව්වා මේක මෙතනනි කියන්න වගේ කිව්වේ. ඊට පස්සේ දැන් මට මෙහෙම අත්දැකීමක් මීට මාස 6කට විතර වගේ ගෙදරදිත් ලැබුණා මම උදේ පාන්දර නැගිටලා එකපාරට බාත් รู ම් එකට ගිය ගම කන්නඩිය ඉස්සරහට ගියාම මම කියලා කෙනෙක් මෙහෙම හිටියා මට වෙන්න මගේ පැත්තෙන් හිතක් කියලා මට හිතුනේ වෙලේ එහෙම දෙයක් මට හිතුනේ කියන්නේ මට ඒ වෙලෙත් එහෙම දෙයක් පේනුණා නිකන් මෙතන කෙනෙකුයි මේ පැත්තෙන් බෝලයක් වගේ දෙයකුයි පේනුනේ ඊට පස්සේ ඒ වෙලෙත් මම කිව්වේ වචන තුනයි මේ මොකද්ද උනේ කියලා එකපාරට මං කිව්වා කියනකොටම අර දෙක එකතු වෙනවා වගේ මම දැක්කා අපව. දැන් ඊයේත් ඒ වගේම අරක ඇහිච්ච ගමන්ම මේ හැබැයි මට තේරෙන මෙතන වාඩි වෙලා මේ කෙලින් වාඩි වෙලා හිටපු කෙනා මගේ හිත කියලා මට කොහොම හරි ඒක මට දැනුණා. ඊට පස්සේ ඒ ෂණියෙම ඒක ඉවර වෙලා ගියා. ආපහු මම සමාධියට ආවට පස්සේ මට තේරුණා මේ එතන තුන් දිනක් හිටියද කියන එක මට දැනුනේ නැහැ. නමුත් අර කිව්වේ කවුද කියන එකත් මට ප්‍රශ්නයක් වුණා. ඒක තමයි මගේ අත්දැකීම සාන්නංශයක මට මේ. ඔව් කටිට උත්තරේ සක්මනේජෝ මොනක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා බලන්න මේ සමාධියට ගියාට පස්සේ අපි මිස්ටික්ස් එහෙම නැත්නම් මේ গুপ্ত දේවල් පුදුමාකාර විදියට සංඥා විමසෙල්ලන් තමයි গুপ্ত දේවල් වලට පුදුම පණ දෙන්න හදනවා. ඒක නිසා ප්‍රත්‍යක්ෂයට පණ දීලා ගත කරන කෙනා නැත්නම් පච්චක්ක සිද්ධාව අත්දැකීමට යන එකනා මෙව ප්‍රතික්ෂේප කරන්න එපා. නමුත් අත්දැකීමට මුල් තැන දෙන්න. මේ තිබිච්චයි මේ විසඳන්න ඕනේ කවදා හරි අත්දැකීම දිගේ යනකොට තියෙනවා මේ වගේ හීන එහෙම නැත්නම් මිරිඟු එහෙම නැත්නම් මේ හිතේ භ්‍රාන්ති නැති කෙනෙක් නැහැ. මේ හිතේ කොටස්. ඉතින් මෙවට තමයි ওই කේන්දර වලන මිනිස්සුයි නත්තත්‍රකාරෝයි වවාගෙන කන්නේ. අපිට වවාගෙන කන්න වෙනවා අපිටත් අඬ වෙනවා ඉතින්නේ බුදුහාමුදුරු නොහිටින්න. මෙහෙම නොවිච්ච කවුරුවක්වත් නැහැ. ඕනම කෙනෙකුට මේ වගේ දේවල් වෙනවා. ඒකට පණ දෙනවද නැද්ද කියන එක අපේ අපේ මතිමතාන්තර වල රඳාපවතිලා තියෙනවා. මගේ සක්මන් භාවනාව ගැන කියනනම් සක්මන් භාවනාව යන්තම් දැන් මේකනේ ඉඳන් එහා කොනට සිහින් යන්න පුළුවන්. පටන් ගනිද්දිම මට සක්මන් භාවනාව මට දඬුවම කියන්න වාක්‍ය තමයි මට කියන්න තියෙන්නේ. ඔය ඔය ඔය චරිත ස්වභාවයේ පරිසක්මන් පරියංගයට කැමති. පරියංගයට කැමති අය ඔය වගේ গুপ্ত දෙවිල වලටත් යනවා. ඒක මම දැකලා තියෙන දෙයක්. එයාට දෙන්න තියෙන උත්තරේ තමයි සක්මන් කරන්න. සක්මනේ කවදාකවත් එන්නේ නැහැ. ඒ නිසන් වනේ ඔය බරපතල කේසස් දෙකක් ආවා. ඒ කෙනෙක් උදේ පාන්දර නැගිනකොට මිනිස්සයා නැහැ. ඊට ඉස්සෙල්ලා සිද්ධි දෙවෙලා රෑ කිව්වලු හෙට උදේ වෙන්න ඉස්සලා පිටත් වෙන්න කියලා. ගිහිල්ලා ජර්මනි ගිහිල්ලා. ඉතින් අපි මේ වීසා දීලා මෙහෙන් පොලිසියෙන් එනවා. මිනිහා කොයි කියලා අහන්න අර කවුද කියපු මන්තයකට ගිහිල්ලා ජර්මනි. මට නම් එහෙම වෙන්නේ නැහැ ඔය ඔය ඔය පොඩ්ඩෙන් තමයි වැඩේ යන්නේ නිසා ප්‍රත්‍යක්ෂය ඉස්සර කරගන්න. ප්‍රත්‍යක්ෂය ඉස්සර කරගත්තේ නැත්නම් ඕක වෙච්ච නැති කවුරක්වත් නැහැ. හැම කෙනාටම වෙනවා අපි එක පැත්තකට දානවා. අපි ප්‍රත්‍යක්ෂය ඉස්සරහින් තියෙනවා. එහෙම නැතුව මේකට ඉඩ දුන්නොත් ඉර දෙන්නේ නැතුව කවදාකවත් ඕක කරන. ඕක ඕක ඔය අදහස යෝජනාව ඉස්තිර කරමිනිය විතරයි ලනුව කන්නේ. ඉස්තිර කරන්නේ නැතුව ඊට පස්සේ ඉවරයි. ඒකට කරන්න තියෙන්නේ සක්මන් කරන්න, දිනදා වැඩ කරන්න, ප්‍රත්‍යක්ෂ ඉස්සරහ කරන්න, පච්චක්ක සිද්ධාව ඉස්සරහට ගන්න. එහෙම නැත්නම් අපි කවුරු නටවයිද කියන්න බෑ. හැම කෙනාම ඉන්නේ අපිව නටවන්න. අපිට බුදුහාමුදුරේ ඉන්නවා, සතියේ තියෙනවා, සීලේ තියෙනවා, ශ්‍රද්ධාව තියෙනවා. ඕන දෙයක් කියපු නිසා ඒව ඉස්සරහට ගන්න එපා. ඒ ප්‍රසිද්ධිය කියන එක හොඳයි. මොකද මේ අනෙක් කියාගන්න බැරි කට්ටිය බර ගන්නක් ඇති ඕකේ. මම ඕන්න එවන්නම් ඊමේල්ස් ටික රාජනිෂ් කියලා තියෙන දේවල්. මෙතන එක්කෙනෙක්වත් නැහැ කියලා තියෙන. ඔක්කොම මේ Tamange හිතේ කොටස් අපිට පේන පිට කෙනෙක් මේක තමයි ආත්ම දෘෂ්ටි කියන්නේ. මේ වෙන දේවල් ආත්මයකට හේතු කරපු ගමන් ආත්මය ලොකු වෙනවා. බුදුහාමුදුර අපිට කියලා තියෙනවා පෙනුනක් දැක්කත් නැවත නැවත පෙන්වන්න කියපන්. ඕනේ නම් එහෙම නැත්නම් තමන් තමන්ගේ භාවනාව කරන්න. සන්හන්සන්ට දැන් වේදනාවක් ආවම මම ඒක බලන්නේ මම එතන බලලා වේදනාවක් වේදනාවක් කියලා හිතනවා මම. ඒක හරිද ඒ ක්‍රමයේ එතකොට වේදනාවක් ආවට වේදනාව තියෙද්දී තමන්ගේ මූල කර්මත්තානේ බලන්න. එනේන වේදනාවල ජය ගන්න යන්න එපා. එනේන වේදනාවල පාවට දාන්න යන්නත් එපා. වේදනාව තියෙද්දි තමන්ගේ මූල කර්මස්ථාන යන්න පුළුවන් කියලා බලන්න. පාරේ වාහන තිබුණාට තමන්ට පාත් එක තියෙනවනේ යන්නේ ඒකයි තියෙන්නේ. නැත්තම් මේ හැම කෙනාගේම අහා යන්න කිව්වොත් ඇයි ඉන්නේ පාරේ කියලා ඕනේ නැහැ. ඒ නිසා ඒව මේ වෙනකොට උන්ටම සාකච්ඡා වෙච්ච ප්‍රශ්නය. අදත් මම මතක් කරේ මොනවා තිබුණත් Tamanne මූල කර්මත්තානේ ඇස්බල්මේ තියෙනවා නම් ওই මොකක්ද ගණන් ගන්නවා. මූල කර්මත්තානේ සරණට යන්න පිටට යන්න නැත්නම් ඈත්මත් කියලා හරි මූල කර්මත්තානේ බලන්න ඒකට සැක දුර වෙනවා. සමාධිය නම් දැන් තියෙනවා සන්නස් ඒක තමයි මට තියෙන ප්‍රධාන බය. ඕක තමයි ප්‍රධානම අමාරුව. ওই සමාධිය වැත්තකට දාලා සතිය ගන්න. සමාධියත් එක්ක ගියොත් අය මොනවත් නැහැ කොහෙ ගෙනියනවද දන්නේ මම මම මොකද දන්නේ සමාධියත් එක්ක මෙච්චර තරහා මම සතිය තමයි එහෙනම් සතිය කියන්නේ සමාධිය කියන්නේ වෙන එකක් සතිය තියෙනවා නම් සතිය හැම වෙලාවෙම අපිට පේනවා මේ හැම වෙලාවෙම ඉඟි බිඟි පාන දේවල් මුකුළු කරන දේවල් කොච්චර දෝ තියෙනවා මොකක්වත් අල්ලන්න එපා සමාධිය අල්ලන්න එපා සතිය අල්ලන්න එතකොට නිකම් මොකොත් නැහැ මෝල් ගහට කිරි ගහෙන් කිරි ගහන මෝල් ගහෙන් යනවා වගේ වැඩේ හරියට. එතකොට අපි ඔක්කොම ප්‍රශ්න විසඳුවාද? අම්මව වටිනෝනේ. මං හිතුවා මේ එරියස් පිටේ යන්න වෙන්නේ කියලා බ්‍රිස්බෙන් වලින්. නෑ නෑ නෑ ප්‍රශ්න උත්තර දෙන්නේ නෑ. ප්‍රශ්න නෙමෙයි අර ලිපිනේ එවුවොත් මට අර පොත එවන්න පුළුවන්. මිත්‍රි ගල ඔය ඒකට අර ඥානික ලොකු සංසකේ සමථවිදර්ශනා භාවනා මාර්ගයේ පොත කැමති කෙනෙක් ඉල්ලන්න ඊෂාගේ ඊෂාගේ නම්බර එක දෙන්න. හොඳයි. එරුවන් සරණයි අපි යනවා සක්මනට.